නයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද වැඩමුළුවේ තුන්වෙනි දවසේ වුණාට අපේ ධර්ම සාකච්ඡාවල දෙවෙනි දවසේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ වගේම සභාවේ ඉන්න අතන්ට ලැබ අවස්ථාවේ හැටියට වෙන ප්‍රශ්න ප්‍රකාශන එන්නත් මාතෘකා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා සාදර වෙමු. ලිඛිත ප්‍රශ්න ඉදපත්. තපාවාරය ආරම්භ කරන විදිහට මම නොවිත ආරාධනා කරනවා. පදනම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආරම්භ ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩමුළුවේ බොහෝ දෙනා දැනට සිසිල් වෙන කෝ කතා කරන වෙන්නේ මෙවැනි වික්‍රීතයකදී නෝබල් සයිලස් පවත්වාගෙන යන අවස්ථාවේ හැමදෙනාගේ න්‍යාය දෙස පැහැදිලි කර දෙන්නේ. මේකේ ප්‍රධාන වැඩිකාරය මර්වින් මම දැක්කා මර්වින් හරියට මේ කතාවට බරයි. එකක් ආරම්භ කරන කතාව ආරම්භ කරන අනිතේ කවුරුහරි දැක්කට කතා කරනවා නතර කරන්නේ නැහැ. ඒ පොලිස් සර්විස් එක මම බලාපොරොත්තු වෙන්නේ මර්වින් කියන්නේ. ඒ නැත්තම් දෙන්නේපත් කරන්නේ පිරිත් පක්ෂය නිසා කාන්තා පක්ෂයේ ඒ ලීඩර්ස් වෙන්නේ. ඒ දෙන්නට කියන්නේ ඒ දෙන්නට අපි සභාවට අවසර දෙමු. කවුරු කතා කරනකොට ගිහිල්ලා බෝඩ් එකට පොඩ්ඩක් තට්ටු කරගන්න කියලා. ඉස්ලාම් ආමුදාසේ බෝඩ් එක පෙන්නකොට මම සම්පූර්ණ විනාශ අදහසක් ගත්තා. පළවෙනි දවසෙත් ඒක තිබ්බා. අද නෙවෙයි ඊයේ පටන් ගත්තේ. දැන් තත්ත්වෙට ගැලපෙන්නේ නැහැ. මම ඒකට හරියට ඩිස්කරේජ් වෙනවා. මට ගන්න ගන්න බෑ. ඒ කොහෙන් මොකද වෙන්නේ කියලා දන්නේ මට කතා කරන්න මට තුින්න තියෙනවා නම් වෙන මොනම හේතකට හරි. මම ගන්න දවසෙන් දෙකෙන් රිට්‍රීට් එකේන පුදුම ভাইබ්‍රේෂන් එකක. මේකේ පුදුම විදිහට රිලැක්ස් වෙනවා නැත්තම් අර මේක බහිනවා. ඩෙවලොප් වෙලා එන ඒ ගැම්ම බහලා යනවා. ඒ නිසා මම කෙලින්ම පළවෙනි චෝදනාව කෙලින්ම මර්වින්ටම දෙනවා. මම කියලා තිබ්බා. මම කණමුත් අල්ලලා තියෙනවා. කතා කරගෙන ඉන්නකොට දැකලා තියෙනවා. අද ලන්ච් එකෙන් පස්සේ මම යනකොට ලන්ච් ටේබල් එකේ නිකන් මේ රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් එකක්. ඉතින් මට ඉතින් යන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. ඒ වැඩේ කරන්න එපා කියලා කියන්නේ මේක මේ ප්‍රශ්න ඉවෙක නමතක් කරපු විදිහට කොච්චර අමාරුවෙන්ද අපි මේ අවස්ථාව ගන්න ඒක මේ සෝෂලයිසේෂන් වලට හරි ෆැමිලියරයිසේෂන් වලට හරි පුද්ගලික අනුකම්පාවක් ඇති කරන්න ගත්තොත් ඉතින් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ නිසා කවුරු කැමති පිළිවි පැත්තෙන් බාවින්ට සපෝට් එකක් විදියට අනික් කට්ටියගෙත් පිළිගැනීම ඇතුව ඉట్లా පොඩ්ඩක් මොනවාරි ඉංග්‍රීසියකින් මතක් කරලා දෙන්න. ওই කතාවක් කියන්නේ ඒක අශෝභනා කියන එක ඉදිරිපත් කරන්න කවුද කැමති එක්ක වොලන්ටියර් වෙන්න කැමති කවුද නැත්නම් පිළිමි අය නාම යෝජනා කරන්න කවුද කවුද ඔවුන්ගේ සපෝට් එකට පිටින් පැත්තේ ලීඩර් කෙනෙක් විදියට. ඒකට ඒ ගාමිණීට ඔතොරිටි එක තියෙනවනේ. එතන ගාමිණ පෞෂත්වයේ තියෙනත් උන ඔතොරිටි එක තියෙනත් උනේ. ඊට පස්සේ එයාගේ භාවනාවට බාධා වෙන්නත් බෑ. එයා කිව්වට පස්සේ මගේ වැටුලට ඇඟිලි ගහන්න එන්න බෑ කියලා අනිකයි කියන්නත්. අපි ඒකයි මේ සබාව කරන්නේ. ඒක ඇති කරන්නේ අපි ඩිසන්වන් එකකොට කාන්තා ඩොමෙටරිස්ට් උන්ට තුන් දෙනෙක්පත් කරනවා. පිරිමි අයට එක්කෙනෙක්පත් කරනවා. එතකොට මොන හරි ප්‍රශ්නයක් ආවත් මොන හරි ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රශ්නයක් ආවත් යාළුවා තමයි කතා කරන්නේ. ඊට පස්සේ මොන හරි මේ ඔය චෝදනාවක් ආවත් එයා හරහා යන්නේ. මම කියන්නම් මේකට බේස් එකක්. එතකොට ඔයගලන්ට තේරෙන්නේ මේකේ බරපතලකම. සන්නවනේට ක්ලෝස් සර්කිට් ටීවී සෙට් එකක් හයි කරන්න හදනවා. හයි කරන්න කොතෙන්ද? පැන්ට්‍රි කබඩ් එක ගන්න. ඉතින් ඒකට සම්පූර්ණ රිට්‍රීට් ඕගනයිසර්ස්ලා විරුද්ධයි. කාරක සභාව සම්පූර්ණයෙන් කැමැති. දැන් මේ දවස්වල යනවා මේ වටමේස සාකච්ඡා සහ යටමේස සාකච්ඡා. ඔක්කොම යන්නේ මගේ කම්පියුටර් කරා. ඉතින් කියනවා ඇයි මේ පොඩි ළමයින්ද වගේ මේ බුදුචානන්දකේ තියෙන තමන් තමන් විනයගත වෙන නීතියට දෙවියයි මේ ක්ලෝස් සර්කිට් ටීවී දාන්නේ කියලා. කාර්ය ස්වභාව කියනවා ඒ අපි අපි එන්නේ නැහැ භාවනා කරන අපි දන්නේ නැහැ. ඔයගොල්ලම කතා කරලා ඔයගොල්ලම චෝදනා කරනවා අපේ සෙන්ටර් එක අනිත් සෙන්ටර් තරම් up not up to the mark මිනිස්සු කතා කරනවා කියලා. ඉතින් ඒක හොඳම වැඩේ තමයි එන mechanical surveillance දාන්නේ කියලා. ඉතින් මම මුලදී ඒ closed circuit TV දානකට සම්පූර්ණ කැමති වුණා. ඒකකට එතන ගොඩක් කොට නැගිලි කර්මාන්ත කරනවා මිනිස්සු යනවා එනවා ලේබර් මැනේජ්මන්ට් තියෙනවා බඩු දැච්ච වෙනවා ඉතින් ඒකට හොඳම වැඩි තමයි කැමරා එකක් තියෙන එක. ඒ වගේම මේ පච්චගහවගේ තියෙන එතන පැන්ට්‍රි පොවර්ට් එක. පැන්ට්‍රි පැන්ට්‍රි තමයි උඟක් අත්‍යක කියලා අපේ වචනික කයිවල් කියන්නේ. ඒ එතන දාන්න කරලා සභාවතුමා කිව්වා. ඉතින් දැන් ඒ රිට්‍රීට් ඕගනයිසර්ස් නායක කියන එක හරිම අසාධාරණයි. ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන තමන් ඩිසිප්ලින් වෙනව වෙනුවට මේ වගේ සිස්ටම් එකකට මම කොයිද අපි හිතපු දෙයක් නෙවෙයි මේ කාලානුරූපව මතුවලා ආපු දේ රිට්‍රීට් දැන් අපි 97 ඉවර කරලා ආවේ තව ගිය ගමන් රිට්‍රීට් 100 සම්පූර්ණ වෙනවා ඒක ඒගොල්ලෝ අහනවා කවුද මේක මොහිට කරන්නේ බල මේක බලන්නේ කවුද ඔය තමයි මම දන්නේ තාම මම ගිය ගමන් ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙන අපි ඒගොල්ලෝ එකටලා කතා කරමු කතා කරන ප්‍රශ්නයක් එන්නේ රිට්‍රීට් පැත්තෙන් බලන ඉස්සන වනේ පැත්තේ නෙවෙයි රිට්‍රීට් පැත්තෙන් බලනකොට එකම රිමාක් එක තමයි අපි යම් කිසි මට්ටමකට ඇත්තට නිසන වනේ නිසත් භාවය ඇති කරලා තියෙනවා ඒ තියෙද්දි තව මේක කරන්නත් පුළුවන්කමක් තියෙනවා කළ යුතුයි කියලා කියනවා ඒකට පොලිසියෙන් කියනකට වැඩිය හොඳ වැඩේ තමයි කැමරා එකක් තියෙනවා මම බෙන්නන්නේ මේ වගේ cases නිසා අපි මේ technological methods වඩ හදනවා. අපි ඇතින self discipline නැතිකම නිසා ඒක මම කිව්වා. මේක individual self discipline and political decision විතරක් අතර වන්දුවක්. එක එකෙක් Taman discipline වෙන්න හදනවා අපිට පුත්‍ර ජානහන්සෙත් එක්ක යන්න පුළුවන්. නමුත් ආයතනයේ தත්ත්වේ නම් කළා ගන්න ඕනේ නම් අපිට ඊට අමතරව ඔය security measures ගන්න වෙනවා. ඉතින් ඒ දෙක අතරමැද එකක් තමයි මර්වින්ට තියෙන වගකීම් භාරය නිසා එයාට යන්න බැර ඩෙඩිකේට් කරන්න ඒකට පිරිපැත්තේ එක ගෲප් ලීඩර් කෙනෙකුයි කාර්යාලයක් පැත්තේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි පත් කරන්න ඕනේ හැබැයි ඒ කෙනාට මේක ඉසකැක්කමක් වෙන්න බෑ එහෙනම් ඒ කෙනෙක් මතක් කරගන්න අනිකොල චැලෙන්ජ් කරන්න බෑ ඒකට ඉතින් අමතොම ටිකක් තියෙනවා මේ නිසා ප්‍රසිද්ධිය කතා කරලා ඒක නිසා මම යෝජනා කරන එක මම හිතන්නේ හරියන යෝජනාවක් වෙන්න බෑ. මේ ලියපු ලිපේ ඩියුම ලිපේ කරන් group leader කෙනෙක් කරමු කියලා. කැමතිද දන්නේ අපිට දැන් අපි පිනේ පක්ෂෙන් මේ ගාමිණී ඉන්නවනේ. අපි කාන්තාවක්සේ දෙන්නෙක් පොයින්ට් කරමු මේ දැක්කොත් ඒගොල්ලන්ට පොඩ්ඩක් අර මේකට පොඩ්ඩක් තට්ටු කරන්න ඉච්චර කරන්නේ. එල්ලකට ඉන්නේකට පොඩ්ඩක් තට්ටු කරන්න ළඟට ගිහින්. වචන කතා කරන්න එපා. නම දැනගත්තේ තෙන්සොල් කමන්නේ. මේව තට්ටු කරන්න. මොකද ඒකේ ඉස්තරම දැකපු දාසේ මම මටත් එක්ක මටත් දෙන්න මේකේ එක්සැම්පල් සාම්පල් එකක් මම ගිහලා Nissan වලින් අපි කරමු. ඒ අපි කිව්වේ නම්බර තාඩුවක් කියලා. බෙඩ් එකේ අර ඒකටත් විරුද්ධ වුණා. ඒකත් හොඳ නෑ. ඊට ටැග් ගන්නවා වගේ කියලා. ඒකත් නැතුව අර රිට්‍රීට් පහක් කරලා බැලුවා. ආය වුණොත් ඉම්පෝස් කරනවා අපි. ඉතින් මේකේ මේ මේ අදහස හරි ෂෝක් වෙන නිසා මම හිතුවා මර්වින් ෆස්ට් ක්ලාස් ඕගනයිසර් කෙනෙක් කියලා. දවස් 3යි ගියේ. කටේ තියෙන හරිවන්දම් පුරා බල්ලෙන් බහින්න පටන් ගත්තා. මර්වින්මයි බේරන්නේ. අපි එහෙනම් මේ මේකටපත් කරමු එක්කෙනෙක් මේ හොඳ ලීඩර්ෂිප් එකක් අපේ මේ අපේ පන්සලේ ලීඩර්ෂිප් එකක් අරගෙන වැඩ කරන එක්කෙනෙක් තමයි සඳරා. අපි සඳරාවපත් කරන ගමන් අත උසම නැහැ අත උසම නැහැ මම දන්නේ නැහැ නැගිටින්න වෙනවා දැන් අනිකට අනිකට දන්නවද නම කියවපමනේ අවකල් දෙන්නේ ඒකට ඒ ඒ පත් කරපු එක්කනාගේ විරෝධත්වයක් නැහැ අපි ලක්මිනේ පොයින්ට් කරනවා කවුද ඒ ලක්මිනේ අත උසන්න බෑ ඔව් කතා කරන්නේ නැති කෙනෙක්ව තමයි දාන්න ඕනේ එහෙනම් අපි ආරී ආරිවය යෝජනා ආරිවත උසන්න බෑනේ මටවත් අඩු ගන්න දුර ගන්න මම දන්නේ නැහැ අර එතකොට අපි මීට පස්සේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි ඒ දෙන්නගෙන් අදහස් වෙනවා තුන් දෙනාගම එහෙම නැත්නම් මවින්ම බොක්සි කොටට ගන්න කහරි නෑ ඒ වුණාට මම උට කියලා තිබ්බා මම වගේ පරිස්සම් වෙන්න මොකද දැන් මේ මේකේ ගැම්ම පොඩ්ඩක් ගන්න හදන වෙලාව එලාදී මේක රිලැක්ස් වුණොත් මට නම් උසස් බෑ මම ඒක අනිවාර්යයෙන්ම දාන්නේ රිට්‍රීට් ඕගනයිසර් කොට උඩට. අනිත් තැන් වල කෙරිලා තිබුණා. ඔය ස්ලෝවිකියාවේ තිබුණ එක පිළිබඳව මම යන්න උනේ නෑ. ශිරෝමා කියා මගේ ඉදීම පිට. ඊට පස්සේ ඇවිල්ලා එතක ආවේ ශිරෝමාගේ රිට්‍රීට් එක පටන් ගන්න දවසේ. ඒකට ශිරෝමාගේ රිට්‍රීට් එකට මොනවත් කරගන්න වෙලා නැතුව කීප දෙනෙක් හෙල්ප් කරා. ඊට පස්සේ කොහේ එතනදී හිටපු ගාන පොඩක් අඩු නැයි ස්වාමීන් වහන්සේ වැඩි නැති නිසා හිතපු කට්ටිය 100ට 100ක්ම සයිලන්ස් මේන්ටේන් කරන්න කියලා. ඒ සෙන්ටර් එක ඒ තරම්ම ඩිසිප්ලින් ඒක හරිය වටිනවා කියලා කිව්වා මේ ඒ වගේම ස්ටෑන්ඩඩ් එක. මේ ෆස්ට් ඇන්ඩ් ෆෝමෝස්ට් මං ගියේ මම රීට්‍රීට් ඕගනයිස් කරේ. ඒකෙදී උනත් සියලු දෙනාගම විපස්සනා පිටපද දැනුම භාවනා මට්ටම් බොහෝ ප්‍රශංසනීයයි කිව්වා 100% silence ඒක මම දන්නවා. මම මේ කැමැත්තෙන් නෙවෙයි ප්‍රකාශ කරන්නේ. මේ වගේ තැනක සයිලන්ස් ගන්න බෑ. මොකද පන්සලනේ. යන්නේන කට්ටිය ඉන්නවා, දාන ගේන කට්ටිය ඉන්නවා, අනික වලට ආපු කට්ටිය භාවනා කරන අයත් එක්ක කතා කරනවා. ඉතින් එතකොට ඒ භාවනා කරන එකනටත් අරයට කියලා දෙන්න විදියක් නෑ මම ඉන්නේ full novel silence කියලා. mood එකේ තියෙන සාමාන්‍ය මේක socialize වෙන center එකක් නෙමෙයි ඒක. ඒ නිසා මම දැකලා තියෙනවා ඒක මේ කරපු දෙයක් මේ මට වෙච්ච දෙයක් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වලට කතෝලික පල්ලිය විතර හොඳ තැනක් ඇත්තෙම නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතර මේ වැඩි අඳුරගත්ත කෙනෙක් බුදුහාමුදුරට අරන් පස්සේ මම දැකලා නැහැ. පුදුම ඩිසිප්ලින් එකක් තියෙනවා. කිසිම සෝෂල් ලක්ෂණ මොකුත් නැහැ ගත්තට පස්සේ ඒගොල්ල සම්පූර්ණ වග වෙනවා. ඒගොල්ලන්ගවත් තනකොළ කපන මේ වැඩවත් කරන්නේ නැහැ ඊළඟට. මේකට සපෝට් කරනවා. ඒක නිසා මේ වගේ දැන් ඔයගොල්ලෝම එකතු වෙලා ඔයගොල්ලෝම කතා බහ කරලා පන්ටෙස් කරලා හදපු තැන. ඒ නිසා මේක අමුත්තක් නෑ. යන්නේන කට්ටියත් එක්ක සෝෂලයිස් වෙනවා. යන්නේන කට්ටිය බලාපොරොත්තු වෙන්නේත් නෑ ඔයගොල්ලෝ බලාගෙන ඉඳී කියලා. එතකොට ඇයි හොඳයි යනවා. ඒක මගේ පැත්තෙන් අවාසියි. ටීචර් ටික පැත්තෙන් අවාසියි. ඒක නිසා මේ මම විද්දේ වගේම කියලා තිබුණා සුනිල් මේක වැන්කුවර් වල කරන අවසාන රිට්‍රීට් එකේ. ඉතින් මම ඒක කිව්වා එහෙම වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න දෙන්න ඕන ගමන් අපි කැනඩා වලටම සුදුසු එක තැනක කරමු කොහේ හරි. නොකරන්න නෙවෙයි කියලා. හැබැයි මේ වගේ කතා කරන්න ගත්තොත් නම් මේක අන්තිමේකට ඉස්සලා එක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ට්‍රස් කරමු අලුත් පැත්තේ කට්ටිය මම වෙන්න පුළුවන් තරම් සපෝට් එක දෙයි. හැබැයි මං කියනවා ඉල්ලනවා මර්වින් ඒගොල්ලන්ට සපෝට් එක දෙන්න. මොනම තැනකවත් ඉනිෂিয়েට් කරන්නත් එපා. ඒක නැත්තම් අර දෙන්නගේ සේවයට කැඳවන්න කැඳලා ගැන කතා කරන්න එපයි කියන්නේ. අපි යනයි ආපස්සට. ආහාර අනුභවයේදී ප්‍රත්‍යක් ප්‍රත්‍යවේක්ෂාව කළ යුතුද සමහර දෙනා සතු සම්මිතියේ සිටින බැවින් කෙලස් වැඩි වී හැකිද? ආහාර සැපීමේදී, ජීවීමේදී, ඊදෝ සිතමින් වැඩි යුතුද? මේ පහදා දෙන්නේ පහදා දෙන්නේ නම් බැහැ. ඒක අර රබින්සන් ටාගෝර් මලක පැතුම කියනකොට කිව්වේ හිස් මිනිසුන් කුස්පුරවන බුදුන් මේස සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණ ඒ නිසා කැම මේසේ නානතොටයි සංඝයාගේ පාත්‍ර මුච්චර තැනදී තුම්පලම කයිවාර මධ්‍යස්ථාන. ඒක නියල තියෙන පොතේම මේ මේ තැන්වල කට පරිස්සම් කරගන්න කියන. ඒක නිසා පළවෙනි ප්‍රශ්න දෙවෙනි කොටස. ඒක නිසා මම හරි සතුටුයි මේක මම ඉනිෂিয়েට් කරලා දොස්තර කෙනෙකු ස්වරූපයෙන් අවස්ථාව ගන්නවට වැඩිය මේ සභාවෙම කතා කරන්න තිය පිරිසක් ඉන්නා වගේම ඒ කතාවෙම ඩිස්ටර්බ් වෙන පිරිසකුත් තියෙනවා. ඉතින් මට තියෙන ඩිස්ටර්බ් වෙන පිරිසකේ තන ගන්න එක විතරයි. මම ඉනිෂিয়েට් කරේ නැහැ. ඒ නිසා මේ දෙකම මම නිරීක්ෂණය කරපු දේවල්. ඊයේ ඉඳලා බොහොම ශීඝ්‍රයෙන් වැඩි වෙගෙන යන්න පටන් ගත්තා. විය යුත්තේ කියන අනිත් පැත්ත. ඊගිසා මේ ප්‍රශ්න මේ කාලෝචිත මාතුකාදක මතු කරපු දෙන්නට මම ස්තුතිවන්ත වෙනවා. ප්‍රතිවීක්ෂාව ගැන සඳහන් කරනකොට සර්වචනාංශේ සඳහන් කරලා තියෙන්නේ මේ ශරීරයක් ඇති වෙන්න කාරණා හතරක් තියෙනවා ආහාර තියෙනවා මාන්නේ තියෙනවා තෘෂ්ණාව තියෙනවා මෛතුන සේවනයේ තියෙනවා මේ හතරෙන් බුදුජානක වහන්සේ කෑම පිළිපදව තීර තියෙන නීති හරහා කෑම සඳහා ඇති තෘෂ්ණාව නැති කිරීමට පියවස්ථාවක් හදලා මාන්නේ හරහා මාන්නේ නැති කරන ක්‍රමයක් බුදුජානනාංශයේ ධර්ම ප්‍රතිපදාව පෙන්නලා දීලා තියෙනවා. තෘෂ්ණාව හරහා තෘෂ්ණාව නැති කරන ප්‍රතිපදාවක් බුදුසේ පෙන්නලා දීලා තියෙනවා. හැබැයි මෛතුන සේවනය සේතු ඝාතෝ ඒකට මොනම වෙලාවකවත් කිට්ටු වෙන්න එපා. ඒක භ්‍රමචර්ය කනවා කියන බික්ඛුණු පස්සේ සූත්‍රයේදී ආහාර නිසා ආහාර තැහැරීමක් උගන්වනවා. ඒක තමයි ප්‍රතිවේක්ෂාව කරන පිටක් පිටක් පාසා මේ ආහාර ගන්න Java පිණිස නෙවෙයි මන්දිය පිණිස නෙවෙයි විභූෂණය පිණිස නෙවෙයි අලංකාරය පිණිස නෙවෙයි හුදු භ්‍රමචර්ය පිණිසයි තියෙන බඩගිනි දුක නැති කරන්නයි අලුතෙන් මේ කැපත රෝගයක් ඇති කර ගන්න නෙවෙයි ආදි වශයෙන් ඒ ප්‍රතිවේක්ෂා වාක්‍යයක් තියෙනවා සිවුරු පින්නපාත සේනාසන කියන ප්‍රතිවේක්ෂා වාක්‍ය තුනට වැඩි දිගම වාක්‍යයක් දීලා තියෙන්නේ පින්නපාතේට හැම වෙලාවෙම ඒක සිහිපත් කර කර බලන්න කියලා මහසි භාවනා මධ්‍යස්ථානවල හැම තැනම කියලා තියෙනවා කර්මස්ථානාචාර්ය හෝ කීප දෙනෙක් දාන ගන්න තැන බලන්න ඕනේ. මොනම විදියකින්වත් එක එකනාගේ හැවත් ගැටෙන්නේ නැතුව කතා නොකර ගන්න. මං ගිය සැරේට ඉස්සල සැරේ යනකොට ඇත්ත මේ බුරු පරිසංශ එතකොට ටිකක් දඟලලා කියලා ඉන්න පුළුවන් දැන් ගොඩක් වයසයි. ඒ වෙලාවේදී මේ කෑම ගන්නකොට එතන එක සැරේ දේශියක් විතර වාඩි වෙනවා. තමන්ගේ පිකාණ්ඩ බෙදාගත්තා. මේසිට ගියා. වැළඳුවා. පිකාණ්ඩ එහෙම තිබ්බා. හැන්දෙන් ගෑරපේ වරඳර නැගිටලා යන්නයි තියෙන්නේ. ඊට පස්සේ එතන ඉන්න කට්ටිය සුද්ධ කරනවා. එතන වාඩි වෙලා ඉන්නකොට එක්කෙනෙක් කකුල් දෙක සමබරව තිබ්බේ නැහැ කියලා. කෙලින් කකුල් දෙක ගාන්න තිබ්බේ නැහැ කියලා ඇවිල්ලා කකුල කට්ටක් දාලා ගිහලා තියෙනවා. කතා බතා මොකොත් නේ කනකොට එකක් කුලක් කෙලෙච්චිලා අනික කකුල දෙකෙන් පැත්ත කරනවා. මේ වාඩි වෙන ගමන්. සාගරන ගමන් කකුල තට්ටුවක් දාන කියලා තියෙන කියන කනකොට ඒක තියාගන්නේ. ඉතින් ඒ කියප එකන මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි නිකන් සාමාන්‍ය හිතන්නේවත් නැහැ. අපි කෑම ගන්න ගියාම හැංගුම් මුදා හැරලා කතා බතා කර කර කටයුතු කරනවා එතකොට කෑම ටික හරියට හැපෙන්නේ නැහැ, දිරවිල්ල දිද්ද වෙන්නේ නැහැ, තෘෂ්ණාව විලම ප්‍රශ්නක් වෙන්නේ අදාළ වෙන්නෙත් නැහැ සතිය පිටන්නෙත් නැහැ ඉතින් ඒක නිසා ඒ මං කියන්න ශිරෝමට මම විද්දවන්න කියලා ඒගොල්ලෝ හැමදාම හතර දින හතර දින මේෂේ වාඩි වෙනවා මාත්‍රි වේශක වාඩි වෙන්නේ ඒ හතර දින තින්නෙන් කියවනවා මේ ආහාර අපේ විඥානට ආවේ මෙන්න මේ මේ කට්ටියගේ උදව්වෙන් අපි මේ වළඳන්නේ ජවයේ පිණිස නෙවෙයි මතේ පිණිස නෙවෙයි හුතු බඩගිනි දුක නැති කර ගැනීමටයි භ්‍රමචර්ය ආධාරය පිණිසයි ඒ නිසා අපි මෙතෙන් පටන් මේ ආහාරය සිහියෙන් යුක්තව වළඳමු කියලා එක්කෙනෙක් කියනවා. ඒකත් එච්චරම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මොකද එතෙන් එනවා අනිකුත් ඒ චර්ච් එකේ ඉන්න කට්ටිය. එතකොට අර හතර දින හතර දින එකන එකන කියනකොට ඇහෙන එක කතා කරනවා වගේ. ඒ අර මේ මේ ආර්ථික ඇතිකිරීම සඳහා මේක කරලා තියෙන්නේ. ඒ වාක්‍ය කියව ගන්න කවුරුත් වගේ කියව ගන්න. ඒක ඍචු පරිවර්තනයක් නෙවෙයි 80ක විතර පරිවර්තනයක්. ඊට පස්සේ තම තමන් වශයෙන් ඒක ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. ඒ වන්තු එක්කෙනෙක් කියවන්න අවශ්‍ය වෙන්නේ ඒ අනුව ඒ කැම මේසෙදී නානතොටේදී මේ අපි කියනවා නම් টয়ලට් එකේදී පැන්ට්‍රියේදී ප්‍රවේශම් වෙන්න ඕන. ප්‍රවේශම් වෙන්නේ නැත්තම් තව කෙනෙකුගේ හිත තැලෙනවා. ඒක නා නිස්සද්දතාවයට කැමති කෙනෙක්. ඒක නා ශාසනය අඳුරගත්ත කෙනෙක්. එතකොට අඳුරගත්තේ නැති කෙනෙක්ගේ නොතරම් හැසිරීම නිසා අර අඳුරගත්ත කෙනාගේ හිත තරෙනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ කණිත් පැත්ත වෙන්න ඕනේ. අඳුරගත්ත කෙනාගේ අදහස් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනිකයි යනවා හැරගෙන. ඒ නිසා මේ දෙකම කාලව කාලෝචිත ඉදිරිපත් කිරීම කියලා මම අගය කරනවා. ඊළඟ ප්‍රශ්නය ගර්භාවයෙන් නාස්ති භාවනාවේ ආධිනිකේ පුරනහට දස දෙකක් කරගෙන එක ආනාපාන සතිය ක්‍රමයෙන් වැඩි වෙන විට සිත තැන්පත් කරන බව දැනේ. දැස් දෙතාවල සංවේදනය අඩු වී යන දැනේ. බොහෝ විට දැක දැස් දෙවෙන ආකාරය නොපෙනී. මෙය සමාධිමත් වීමටද දෙවෙනි ප්‍රශ්නේ. ඒක ආයෙත් කියන්න ඕන. ඒ ඒ භාවනා කරන ටික ආනාපාන කියන තැනදල ආයෙත් කියන්නේ ආනාපාන සතිය ක්‍රමයේ වඩන විට සිත දැන්පත් වන බව දැනේ. දැස් දෙපාවල සංවේදනය අඩු වී යන දැනේ. බොහෝ විට දැස් තිබෙන ආකාරය නොදැනී යයි. මෙය සමාධිමත් වීමටද මේකදී අපි ඊගා ප්‍රශ්නට අපි ඉස්සලා මෙන්න මෙහෙම කුල් ගැනීමක් කරගන්න පුළුවන් මේ ලියවෙකන කතා කරන්න කැමති නම් අත් දෙකේ sannivedanaya නැති වුණා කියන එකට මට අත් දෙක නොදෙනී ගියා කියන එකට සපේලා කියලා දෙන්න කොහොමද දැනගත්තේ sannivedanaya නැති වුණා කියන්නේ sannivedanaya තියෙනවා නම් කියන කියන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි දැනන්න කියලා දැන් මෙතන තියෙනවා ප්‍රසිද්ධ ප්‍රකාශ කරලා තියෙනවා ඇත්ත හොඳයි මට අත් දෙක දැන් නොදෙනී කියයි. නොදෙනී කියන බව දැනගත්තේ කොහොමද? එතකොට හිතෙන් නැති විලාම හිතෙන් නැති බව තේරෙනවද නැත්නම් හිතෙන් නැවත දැනුවට පස්සේද තේරුනේ මෙතෙක් වෙලා දැනුන්නේ නැහැ කියලා. ආ මම ඔව් අත්‍යන්ත දැනුම් කරනකොට මට අත්‍යන්ත දෙල්කාරගෙන ඒ කියන්නේ අපිට දැනුමක් ආවට පස්සේ තේනවා ඉස්සල නොදැනීමක් තියෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා භාවනාවේදී දැන් සමාධියට ගැන කතා කරන්නේ මම මේ සමාධියට නෙවෙයි යොමු කරන්න හදන්නේ මේ සතියේ තියෙන විශ්මිත භාවය. සතියෙන් අපිට පේන දේ වැටහෙන දේ තියෙන දේ බලාගෙන හොඳට අරමුණට අරමුණ මොනට මොන දාලා ඉන්නකොට මුලිච්ච වෙනකොට නොදැනෙන දේ වැටහෙන්න පටන් ගන්නවා. වැටෙන්නේ හැබැයි වැටෙන ඒ නොවැදෙන වැටෙන දේ නොදැනෙන දේ වැටෙන්නේ වැටෙන දේට සාපේක්ෂව. මගේ ප්‍රකාශන දෙකම ටිකක් සීරුවෙන් හිතලා බලන්න. මේ කියන්නේ අපි බටහිර මානසික විද්‍යාව ගත්තොත් උඩු හිත හා යටි හිත කියලා ගත්තොත් උඩු උඩු හිත වතුර දාපු අයිස් කැල්ලක් වගේ එකෙන් 100ට 10ක් විතර මතුවලා තිනවා 190ක්ම යට තියෙනවා. ඉතින් මේ බටහිර මානසික විද්‍යාවේ පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා කෙනෙකුට අවදි මනසෙන් දැනගන්න පුළුවන් නම් උඩට වෙච්ච 110 විතරයි. Taman ගැනම තියෙන 190ක් අයිස්බර්ග් එක අහුවෙන්නේ නැහැ. හැබැයි අපේ මමයා රැකෙන්නේ මමයාගේ චරිත ලක්ෂණ ඔක්කොම තියෙන යට 100ට 90. මතුවෙච්ච ටිකෙන් තමයි අපි මිනිස්සු අඳුරගන්නේ මම මාව අඳුරගන්නේ මගේ රුචි අචුරා අඳුරගන්නේ පෞරුෂත්වය අඳුරගන්නේ නමුත් අපි කරන ප්‍රකාශ වලින් 10%ක්වත් ප්‍රවන්තලා හිටින්නේ අපිට පිළිහිටන්නේ මොකද අපි 90ක් නොදැන කතා කරන්නේ ඒක නිසා මේ කාල්ජු පස්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අනුප්‍රාප්තිය කියුවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මානසික විග්‍රහය නිසා එයා උඩුතී ඉඳලා යටිගොතට බිංගයක් කපලා දුන්නා කියලා උඩහිතට සාපේක්ෂව යටිහිතක් කියලා එකක් තියෙනවා. ඒක දැනගන්න බැරි බවක් ගන්නවා. දැනගන්න පුළුවන් හැටියෙන් දැනගන්න බැරි බව සාපේක්ෂව අල්ලන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙන්න මේ වගේ සතිය දියුණු වෙනකොට අපිට වැටහෙන කොටස හොඳට ඇහක් පිට ඇහක් කියලා බලා ඉන්නකොට වැටහෙන ප්‍රසිද්ධ ප්‍රකට ප්‍රකාශිත දේ වැටහෙනවා විතරක් නෙවෙයි අප්‍රකටේ අප්‍රකට අප්‍රකාශිත දීන වෙච්ච කොටසක් වැටෙන්න පටන් ගන්නවා. මේක මේ අපේ හිතේ තියෙන විස්ත කර්ම වැඩක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා අපිට පේන දේ ප්‍රකෘති මතුවෙන දේ ලොකු ගෞරවයකින් මේකේ සමස්තයම තියෙනවා කියලා බලන්න එතකොට මේ වැටෙන කොටස පෙනීගෙන පෙනීගෙන විස්තර වශයෙන් තේරෙන්න තේරෙන්න ඒක තියෙන විශාල නොවැටෙන දෙයකට සාපේක්ෂව තේරෙනවා අර නොඇතන දෙයට හිමීට හිත බය අර ගන්නවා. යන්න එන්න පටන් ගන්නවා. ඉතින් ඒ භාවනා කරගෙන ඉන්නකොට සමාල්ලාවට ප්‍රදේශයක් අහු වෙනවා. දැන් ඔය අතනේ අහු වෙලා තියෙන්නේ. මුළු කයම තිබිලා නැහැ. ඒක පහකට ගැසිලා වුණ කයට ආවට පස්සේ තේනවා ආ දැන් මේක ඉස්සෙල්ලා කය තිබුණේ නැහැ. මේ ගැසිල්ලෙන් පස්සේ දිගත්මෙන් පස්සේ කය ආවයි කියන්නේ. ඒ විදිහට අර මේ කයෙන් తాවකාලික සමුගැනීම සිද්ධ වෙනවා. සමුගන්නේ ඉස්සෙල්ලා ගන්නවා සමුගෙත පස්සේ ගන්නවා මැද කොටස අන්වේ ක්‍රමයට ණය විපස්සනාවට ආකාර පරිවිතක් කියලා දැනගන්න පුළුවන් මේකේ කයක් තිබිලා තියෙනවා හැබැයි අඳුරගන්න පුළුවන්කමක් තිබිලා නැහැ වැටහීමක් දැනීමක් නැතුව තිබිලා තියෙනවා කියලා తాවකාලිකව මේ කයෙන් සමු අරගෙන ආය කයට එනවා වගේ කතාවක් වෙනවා මෙන්න මේක දියුණු වෙනකොට දියුණු වෙනකොට ආස්වාසේ ගෙවිලා ගෙවිලා ගිහිල්ලා එක තැනකට ආවට පස්සේ ආස්වාසේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ ප්‍රස්වාසයේ ආරම්භය පටන් ගන්න ඉස්සෙල්ලා හැමදාම තියෙනවා මේ ආස්වාද ප්‍රස්වාස දෙක මැද අන්ධකාර ප්‍රදේශයක් බ්ලැක් හෝල් එකක් අන්ධ බිඳුවක් අපිට මේ කවදාකවත් අහුවෙලත් නෑ අදාළත් නෑ මුත් වැටෙන ආස්වාසය අන්තිම බිඳුවට බලන්න උත්සාහ කරොත් වැටෙන ප්‍රස්වාසය අන්තිම බිඳුවට බලන්න ගියොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ප්‍රස්වාසය නිම වෙලා ආශ්වාසය පටන් ගන්න ඉස්සරලා ගූඪතනක් ගුප්තතනක් මල් පැන්දිල්ලක් ඉරි පැන්දිල්ලක් තියෙනවා මේ ප්‍රදේශයට අපි බයයි මේ ප්‍රදේශය මට අභියෝගයක් මම කැමති නැහැ ඒකට හිත යනකට ඉතින් බුදුචානන් කියන ඕක නැත්තේ ඕක නැති උනට කමන්නා ඕ තියෙන හරිය බලන්නකො ප්‍රශ්වාසයේ තක බලන්න ආශ්වාසයේ තක බලන්න ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා එතන නොදැනෙන ප්‍රකාශ කළන හැකි විඳ ගන්න බැරි අත්දකින්න බැරි කොටසක් පහු කළ තමයි ආය ආශ්වාසයේ මුල අල්ලන්නේ හැම තැනකදීම හැම සංසිද්ධි දෙකක් මැදම මේ වගේ ගුණතනක් බුද්ධතනක් තියෙනවා අපේ හිත සංසාරේ පුරාට කට්ටිපැනන තනක් ඉරි පැන්නුම් පැන්නුම් තනක් මල් පැන්නුම් පැන්නුම් තනක් මෙන්න මේකට අවදි වෙනකොට සීලේ නැති සද්ධාව නැති සතිය නැති එකන කලන්තය හැදෙනවා බය වෙනවා වක්කාර ගති පහල කරනවා කරකවන්න පටන් ගන්නවා විශාල අපහසුකටපත් වෙනවා ඒ මොකද අපි මේක අවමංගල්‍යයක් ගුඪ දෙයක් গুপ্ত දෙයක් අදාළ නැති දෙයක් කරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ ඉතින් පුත්‍රජානන්සේ සඳහන් කරන මේ දන්න දෙයට සාපේක්ෂව නැත්නම් දන්න දේ සමස්තයම දැනගන්නකොට අපි හිමීට අපේ හිත නොදන්න දෙයට එලිපත්ත ගාවට යනවා අන්නේසෙන්ද යනකොට මුලින් මුලින් බය, චකිතය, භාවනා වැරදිලා, සමාධිය නැති වෙලා, සතිය නැති වෙලා, අරමුණ නැතිලා කියලා ප්‍රචෝදනා කරන්නේ. අතනෑර නිදිපතා භාවනා කරන එකන කමඨාන සුද්ධ කරගෙන දවසින් දවස දවසින් දවස ඒ අත නැති වෙන බව දන්න නිසා අත නැති වෙන්නේ එක සැරේ නෙවෙයි ආනාපානේ තුනී වේගන යනකොට ඒ අනිකුත් තියෙන දේවලු ලීන භාවයටපත් වෙනවා අල්ලගන්න බැරි තැනකටපත් වෙනවා අන්න ඒකට අවදි වුණයි කියලා හිතන්න. දැන් මේ අත නැති වේගන යන පැත්තට අවදි වුණයි කියලා. ඒකත් නිරෝධය දකින්නයි කියලා කියන්නේ. ක්ෂය වීම දකින්නයි කියන්නේ. වැය වීම දකින්නයි කියන්නේ. පටිනිස්සක්කේ කියලා කියන්නේ. මේක තමයි ධර්මයේ තියෙන ගැඹිරම කොටස. නිරෝධය දැකීම. දැන් මේක දැකලා නෙවෙයි ඔය කතා කරන්නේ. නැවත අත ඇති වෙච්ච තැන දැක්කට පස්සේ ඕක නැතිවෙන්න නැති වෙන්න ඇති කියලා හිතලා කතා කරන්නේ. එතකොට මේක ගුඩ දෙයක්. අනපේක්ෂිත දෙයක්. බලාපොරොත්තු නැති දෙයක්. ඒකට බය වෙන්නේ නැතුව අනිත් දවසේ යනකොට එක්ක අත නැති වෙන නැත්නම් ශරීරේ කැලලක් නැති වෙයි බෙල්ල නැති වෙයි එක එක දේවල් නැති කරලා පෙන්නනවා. අනේ නැති වෙන හැටි බලන්න ඉන්න පුළුවන් නම් බයකින් තොරව චකිතකින් තොරව ඒකට තමයි අපිට මේ සද්ධාවත් සීලයත් සතියත් අවශ්‍ය වෙන්නේ. ඒ තුනම අපි මේ ආදි ආධ්‍යාත්ම වශයෙන් උපයපුදී. අන්නේ තුන හයියට තියෙනවා. ශ්‍රද්ධාව හයියට තියෙනවා. සීලය හයියට තියෙනවා. සතිය කියන මේ සූදානම් යාම හයියට තියෙනවා. මේ නැති වේගන යන හැටි බලන්න පුළුවන්. ඉර පායනකොට තරු නැති වෙනවා දිහා බලා ඉන්නවා. ආවපක්ෂේ ඉර පායනකොට හඳ නැති වෙනවා බලන්න පුළුවන්. ආන්නේ වගේ බාන පේනවා දැන් මේ ලස්සනට මෙතෙක් පෙනිච්ච තරුව දැන් පේන්නේ නැහැ අපි දන්න තරු නැති වෙලා නෙවෙයි තරු අප්‍රකාශිත වෙලා සූර්යාගේ ප්‍රභාවය නිසා තරු අප්‍රකාශපත් වෙනවා ආයේ සූර්යාගේ වෙච්චාම ආයේ තරු නැගෙනවා නමුත් මේ කතාව දන්නේ නැති කෙනෙක් දන්නේ තරු පායලා තරු නැති කියලා තරු නැති වෙන්නේ කවදාවත් එහෙනම් බලනකොට අපි පේන ප්‍රකාශිත ඉදරන්න ගෝචර වෙච්ච දෙයට කොච්චර හිර වෙලා තියෙනවද කියලා කියනවනම් අපේ හිත යෝගේ අප්‍රකාශිත පැත්තට ගුණ පැත්තට ගුප්ත පැත්ත යන්නත් බයයි. යන්න බය මොකක්වත් නිසා මේ ශ්‍රද්ධාව නැහැ, සීල නැහැ, සතිය නැහැ. සද්ධාව සීලේ සතිය තියෙනවා නම් මෙන්න මේ වගේ වරින් වර දේවල් පෙන්නන වරින් වර දේවල් නොපෙන්නන සත්‍ය ආවට පස්සේ දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයට යන්න කියන සෙල්ලක්කාරකම වීරත්වය තමයි උන්සුමස්කාරය කියන්නේ. ඒකට ලෑස්තිලා යන්න ඕනේ. දැන් මේ වෙලාව මට මල්ලෙන් ගහලා පණ්ඩලා පෙන්නුවා. මම අනිත් දවසේක බලන සුල්ලේ. දැක ගන්නා සුළු යනවා කියලා ගත්තොත් යාට හැම ප්‍රස්වාසයක් අගදීම ගෝඩතනක් තියෙනවා. පිම්බීම හැකිලින් බලනවා හැම හැකිලීමක් අන්ති වෙනවා. හැම පිම්බීමක් අන්ති වෙනවා. හැම ආශ්වාසයක් අන්ති වෙනවා. ඉවර වෙන තැන අපිට මල්ලෙක් ගන්නවා. අපිට ගුඩ අපිට අන්ද බින්දුවක්. අපිට ඩාක් හෝල් එකක්. අන්න ඕකට ලෑස්තිලා යන්නේකට සූදානම් යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට මරණය කියලා කියන්නේ එච්චර ලොකු පරලවිලක් නෙවෙයි. එහෙම නැත්තම් තමයි මේ මරණය මහා ලොකු දෙයක් වෙන්නේ. මේ හොඳට හිටපු මිනිහා මැරණයි කියලා කියන්නේ. නමුත් අපි දන්නේ හැම හුස්මක් අවසානයේදී මරණය. ආශ්වාසයක් පාද ප්‍රශ්වාසයක් පාද ඇහිමක් පාද හිතිලක් පාද වේදනාවක් පාස අන්නෝ නැති වෙන තැන බලන්න හිටියනම් මේකේ අසම්බේ ජීවිලා තියෙන්නේ මම මේ විස්කර මතු කරගත්තේ කාටත් වගේ මේක වෙලා තියෙනවා ඒක මේ භාවනාවේ වෙන එකක් නෑ කොයි වෙලාවෙත් වෙන එකක් නමුත් භාවනාදී අපි එතෙන්ටම හරියට චීන කන්නඩිය දාලා හරියට අල්ලගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා මේ භාවනා කරගෙන යම් යම් දේවල් ඇතිවීම සහ නැතිවීම උගුරට හොරා බෙහෙත් ගන්නවා වගේ මේ භාවනාවේ යති සිද්ධ වෙනවා අන්න ඒක මේ අහම්බයක් කරගන්න එපා ලෑස්තිලා යන්න එහෙම ලෑස්තිලා ගියොත් මේ වෙලාවේදී චකිතය බය සැකේ වෙනුවට මේ භාවනාවේ ඉදිරි පියවර මෙතනයි තියෙන්නේ. සතිය දියුණු වෙන තැන අන්තිම අනුග්‍රහ කරන තැන මෙතනයි තියෙන්නේ කියලා උත්සාහ කරලා එතනදී අවදිමත් වෙන්න පටන් අරගත්තොත් වැඩි කල් භාවනා කරගෙන ඉන්න ඕනේ නැහැ. දවසෙන් දෙකකින් අන්නතයි. නැත්නම් අපිට වෙන්නේ මෙතෙන්දි බයයි. මෙතෙන්දි සැකයි. ඉතින් ඒ නිසා අපි ආපහු දන්න දෙයට එනවා. නොදන්න දේ අමතක කරලා ඉතිකලා කියනවා දන්නේ අකට වැඩිය හොඳයි. නොදන්නේ අකට වැඩිය හොඳයි. දන්න දේ something is better than nothing කියලා පඬිතුයෝ වගේ ඉතින් අදහනවා. බුදුදහම කියන්නේ nothing is better than something කියලා. නොදන්නේ කවද දන්නේ කාට වැඩි කියලා මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන නොදන්න තැන තමයි. අන්න ඒකට සූදානම් යෑමට මේ සමාධිය නැතිවක් නෙවෙයි සතිය විවිධාංගීකරණය වෙන්න හදනවා. සතිය මෙතෙක් නොකියක පැත්ත පැතිවලට අතුයිටි වීදි වැඩෙනවා. එයාගේ ඒ බල ප්‍රදේශය වැඩි කරන වැඩි කරන යනවා. දන්න සැරසිට නොදන්න තැනට. ඒක නිසා ඉඳපු ගමන් යමක් පේන්න පටන් ගත්තා හෝ ඉඳපු ගමන් තමක් නොදෙනී ගියා හෝ කියලා කලබල වෙන්න එපා. අනික් වෙලා ඒ වෙලාවෙන් ගත්ත ආදර්ශය අරගෙන එවැනි දෙයකට සූදානම් වෙන්න. එවැනි දෙයකට ලෑස්ති මනසකින් යන්න. අන්න ඒ මනසයක් නම් යෝගාවචරය කියන්නේ. අනිත ඔක්කොම මේ පොඩි ඉඳලා පීට අනුකූල දෙන කට්ටිය. වතුරට බහින්නවත් ලෑස්ති නැහැ. මේ යන්න කැමති නම් එයා ලොකු දියුණුවකට ඉති යන නිසා සතිය මේ සමාධිය මොහාවෙන් මේ ප්‍රශ්න තියා බලන්න එපා. සතිය පැත්තෙන් බලන්න. එතකොට ඒක ලොකු ආරාධනාවක් ඉදිරි ගමනට. තව එලෙසින් සතිය පවතින විට දැනෙන ආකාරය සැලෙන ආරෝපණ සිව් ප්‍රීතියකි. මෙය කුමාරද? දැනෙන්නේ වචන කියමු දැනෙන්නේ මොකක් වගේද? තව එලෙසින් සතිය පවතන විට දැනෙන ආකාරය සැලෙන ආලෝකම සියුම් ප්‍රීතියයි. සැලෙන ආලෝකම සියුම් ප්‍රීතිය. සියුම් ප්‍රීතියයි මෙය කුමාරද? අපිට එන දේ හොයනක නෙමෙයි තියෙන්නේ අපිට මේකේ සැලෙන ගතිය කියලා කියන්නේ ස්ථිර නිට්ටය ඒක ඝණයක් නෙවෙයි මේකේ තියෙන සජීවී ගතියක් පේනවා. ආලෝක ගතියක් පේනවා. ඒ වගේ මේක දිහා බලනකොට බයක් චකිතයක් නෙවෙයි ප්‍රමෝදයක් සහ ප්‍රීතියක් පහළ වෙනවා. ඒ කියන්නේ මේකම දකිනකොට නිත්‍ය සංඥාවෙන් බලපු කෙනෙකුට නම් බයක් පහළ වෙන්නේ. මේ දේවල් සැලෙන දේවල් නේ ස්ථිර නිත්‍ය එක ගන්නයක් නෙවෙයි. මොකද අනිත්‍ය සංඥාවෙන් බලන එකට තේරෙන පටන් අර ගන්නවා භාවනා කරන්න කරන්න මේ නිට්ටයයි සුඛයි සුභයි කියපු හැම දෙෙම අනිත්‍යතාවකින් සැලෙන ගතියකින් කම්පන ගතියකින් චංචල ගතියකින් පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම ඒක දිහා සෞඛ්‍ය සම්පන්න බලනවායි කියලා කියන්නේ හිත වීර්යවන්තව ඒක දිහා බලන්නේ එහෙම නැත්නම් සෙල්ලක්කාරකමට එතකොට අර සැක හෝ නිත්‍ය සංඥාව හෝ නැති වෙනකොට සාමාන්‍යයෙන් කියනවා හිත ප්‍රභාසර භාවයකටපත් වෙනවා හිතේ තියෙන අන්ධකාර ගන්න නැති වෙනවා. එතකොට Tamanට ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා. මේ අනිත් පැත්තට මේ කියන්න පුළුවන් බයක්, චකිතයක්, අනතුරුදායක තත්ත්වයක් ඉඳන් ඉඳී තියෙනවා. ඒ නිසා බලන කෙනාගේ ආකල්පය මත තමයි භාවනාවේ දියුණුව පිළිබඳ අර්ථකථනය පහළ වෙන්නේ. මෙතන ඉන්නේ කිසිම කෙනෙකුට ඕක නැබෙච්ච කෙනෙක් මෙතන නැහැ. හැම කෙනාටම ඕක පේනවා. සමහර මේක අවමංගල්‍යයක් විදිහට සලකනවා සමහර මේක මංගල්‍යයක් විදිහට සලකනවා සමහර මේක අනිත්‍ය සංඥා කරපු අභියෝගයක් විදිහට සලකනවා තව කෙනෙක් මේක අනිත්‍ය සංඥාවේ දොරට වැඩිමක් විදිහට සලකනවා ඒ නිසා මේ වගේ දෙයක් වෙනකොට මේක මොකක්ද කියලා අහන්න කවුරුත් නැත්තම් මේකට තියෙන එකම උත්තරය තියෙන්නේ අනුපස්සනා කරන්න මේකම නැවත නැවත එන විදිහට කටයුතු කරලා ඕක දිහා දෙවෙනි දවසේ බලනකොට තුන්වෙනි දවසේ බලනකොට තමයි ඉබේම විශ්වාසයක් ගොඩනගෙනවා. ඒකට බුදුජානනාංශ දීපු උපක්‍රමය තමයි අනුපස්සනා කරන තමයි විපස්සනා කරන කියන්නේ. ඕක තමයි සර්ච් ඇන් රිසර්ච් කියලා ওই විද්‍යාවට දාලා තියෙන්නේ. අපිට යම් යම් දේවල් හම්බ වෙනවා. හම්බුනට පස්සේ අපි ඒක නැවත ස්ථාපිත කර බැලීමට පරි ඒසනයක් කරනවා. ඒසනය පරිේශනයක් කරනවා. ඒ නිසා විද්‍යාවේ තියෙන එක මානයක් තමයි නැවත නැවත කරලා පරිේශන ඒකම වෙන්නේ නැත්නම් විද්‍යාවේ ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම කියනවා. විද්‍යාව බාරගන්නේ ඕනම කෙනෙක්ගේ පරිේශනය කරුවොත් ඕනම තැනකේ පරිේශනය කරුවොත් ඒ ප්‍රතිඵල දෙන්න ඕනේ. ඕක ආය බුදුහාමුදුරන්ගේ. ඒක උත්තරඥානසිකේ අනුපස්සනා ක්‍රමය. ඉතින් මේකෙන් හොඳ පැත්ත තියෙන්නේ මොකද්ද? තමන්ට පින තියෙන බව දන්න. ඊට පස්සේ කලියොත් මොකද්ද? මේක නැවත නැවත එන විදිහට අනුග්‍රහකරනද එනේන වාර තමන්ට තියෙන සැක දුරු වෙලා අනිශ්චිතතාව දුරු වෙලා තමන්ගේම අත්දැකීම තමන්ට ගුරුවරයෙක් පූර්වාදර්ශයක් වඩපත් වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම දකින්න වෙලාවට කියනවා ආදේවන ප්‍රත්‍ය කියලා. ඒක නැවත නැවත එන විදිහට කටයුතු කිරීම කියනවා භාවනා ප්‍රත්‍ය කියලා. ඒක නැවත නැවත දකින්නට ශක්තියට කියනවා බහුලීකත ප්‍රත්‍යය කියලා. ඒ නිසා ආශීවති භාවේති බහුලීකරෝති කියලා මේ ප්‍රතිපදාවේ අනේකනට බුදුචන්නාංශ ප්‍රතිපදා පෙන්න දීලා තියෙනවා. ඒක නිසා මේක ඉන්නේ මොන පහසුකම් දුන්නොත් මොන සප්පාය කර්ම සැලසුවොත් මොන අනුග්‍රහ කළොත් කියන තමන් දැනගන්න. ඒකල ඒකට අනුග්‍රහ කරන්න. ඒක තමයි ලැබෙන ප්‍රතිලාභය තමයි මෙවැනි අත්දැකීම් ළඟ ළඟ එනවා. හැබැයි පුංචි ඉගියක් දෙන්න පුළුවන්. ඔය දෙවෙනි සැරේ ඕක දකින්නට ඔච්චර ප්‍රමෝදයක් එන්නේ නැහැ. තුන්වෙනි සැරේ දකින්නට එච්චර ප්‍රමෝදයක් එන්නේ නැහැ. ප්‍රමෝද ගතිය, සීලාර ගතිය ටික ටික අඩු වෙනවා ඒක නැවත නැවත එනකොට. නමුත් විශ්වාසය වැඩි වීමක්, ආත්ම ශක්තිය වැඩි වීමක් සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක මානසික එසේ සිටින විට එකවර නිින්නේ ගැස්සුනාසේ ඉදිරියට වැටීමට යන්නේ ඇයි සිටේ. කරුණාකර මේ පහදා මේක තමයි අර නැති වෙච්ච දේ නැවත ඇති වෙන වෙලාවට රූප සංඥාව ගෙවිලා ගිහිල්ලා ආයසරයක පාට රූප සංඥාට අපි එනකොට ගසල ඇතේ වගේ සිද්ධ වෙනවා ඒක නිකන් මේ අකුණක් ගැහුවා වගේ නිින්දකින් අවදි වුණා වගේ ඒ ගැසිලියනවා ඉතින් ආපකමන් තේරෙනවා නැවත තමන් අර ප්‍රත්‍යක්ෂණය කළ හැකි ඉරියව්වට ආවා සමහරට මූල කර්මස්ථානට ආවා හැබැයි හොඳට ඥානීයට තේරෙනවා මේ ගැස්සෙන්න ඉස්සරලා මේ වගේ අභාවය දැකලා ඉඳලා තියෙනවා. හැබැයි අභාවයේ තියේදී අභාවයේ දකින්න ඉන්නවා කියලා අත්දකින්න බෑ. භාවයට ආවට පස්සේ තමයි භාවයේ සාපේක්ෂව අභාවය දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් මේක යකෙක් ගැව්වා වගේ නැත්නම් භූත දෝෂයක් වගේ නැත්නම් නිින්දෙන් අවදි වුණා වගේ අකුණු ගැහුවා වගේ කරකොලත ඇරලා වැටෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා උග දෙනෙක් භාවනාවට බය වෙනවා සමහරවිට. ඉතින් ඒ වෙලාවට බුදුජාන විශ්වාසයේ පොඩි ධෛර්ය දීමක් කියනවා. මේක අහම්බයක් නෙමෙයි මේක ප්‍රතිපදාවෙන් වෙච්ච එකක්. ඒ නැති වෙන්නේ ඉස්සෙල්ලා නැත්නම් ආයෙ ගැසිලා ඉන්නේ ඉස්සෙල්ලා අරමුණු පුළුවන් තරම් සිවුම් වෙනවා. කෙලෙස් පුළුවන් තරම් අඩු වෙලා ඒ අඩු කෙලෙස් තත්ත්වෙදී හසුරව ගන්න දන්නේ නැතිකම නිසා කඳු රකින්නකොට රාජිනකොට ඔක්සිජන් අඩු වුණොත් අපිට කලන්ත වෙනවා. ඒ නිසා කියන හැම අඩි 1000කටම සැරයක් දවස් දෙක තුනක් ඒක ඇඟට පුරුදු වෙන්න කැම්ප් එකක් ගහගෙන ඉඳලා ඊට පස්සේ දෙවෙනි අඩි 1000 නගින්න. ඊට පස්සේ එතනත් කැම්ප් එකක් ගහගෙන ඉඳලා තුන්වෙනි අඩි 1000 නගින්න. එහෙම නැතු එක දිගට නැක්කොත් අපිට අර අඩු ඔක්සිජන් තත්ත්වයට දරන්න බෑ. ඒ වගේ මේ කෙලෙස් බහුල ජීවිතයක් ගත කරපු එකනට අරමුණු බහුල ජීවිතයක් ගත කරපු එකනට ප්‍රතිපදාවේ ශක්තිය නිසා එන්නේ එන්නේ අරමුණු අඩු වෙනකොට කෙලෙස් අඩු වෙනකොට එයාට ඒකට හැඩගැස්වීමක් ඇටලමටයිස් වීමක් අවශ්‍යයි. ඉතින් මේක ටික කාලයක් යනකොට ඒක පුරුදුනාට පස්සේ එයා ඊට වැඩි ගැඹුරු තත්ත්වයකට ගෙනියනවා. එතනත් තුරුණාට පස්සේ ඊටත් දෙඩේ ගැඹුරු තත්ත්වයකට ගෙනිනවා. ඔහොම ඔහොම ගෙවම් කරමින් ගෙවම් කරමින් යන ගමනක් තියෙන්නේ. ඒක නිසා මේ යෝගාචරයාගේ ගමනේ නිර්වද්‍යතාවය හරි බව තේරුම් ගන්න තියෙන ක්‍රමේ තමයි මෙහෙම ගැස්සුනාට පස්සේ නැවති අවදි වෙන්නේ ඉරියව්වට නම් නැවති අවදි වෙන්නේ අරමුණට නම් භාවනා කරන්න නෑ වැරද්දක් නැහැ ප්‍රගමනයක් වෙන්නවා. ඒත් අවදි වෙච්ච ගමන් බය වෙලා තක්කුම කලබල වෙන්න පටන් අරගත්තා භාවනාවට කාලේ නාස්ති වීමක් නැත්තම් පිට යමක් හිතේ වෙලා තියෙනවා. ඒ නිසා නැවත ඉන්නේ අරමුණට බලන්න නැවත ඉන්නේ තමන්ගේ ඉරියව්වට බලන්න ආවට පස්සේ පැකිලීමකින් තරුව පවත්වාගෙන යන්න පුළුවන් නම් මේක ඉදිරි ගමනකට සූදානමක් සතෙක් නිකන් හැවහලනවා වගේ වැඩක්. අර පරණ තියෙනම හොඳ නැති වෙනකොට එයා ඒක ගලවලා දාලා ඒක හදලා අලුත් හමක් ඇති කර ගන්නවා වගේ. ඉතින් මේක අඛණ්ඩව පවත්වාගෙන යන එක තමයි කරන්න තියෙන අනුග්‍රහය. ඊළඟ ප්‍රශ්නේ ගාතර ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම අභිෂ්ක්‍රියවන්ත වෙනවා ඔබ වහන්සේ ඉරක්ක වැඩ කරලා අපි මේ මෙයවන මේ භාවනා වැඩ කරනවා. ප්‍රශ්නේ සතිය සමාධිය සහ අරමුණ ගැනීම තව ටිකක් පැහැදිලි කරනවා නම් නැහැනේ. ඇත්තටම සතිය සහ සමාධිය කියන දෙක චෛතසික දෙකක්. ඒ දෙකම ලං කරගන්න අපේ ජීවිතේ දන්නේ නැති මේ ධර්ම දෙක ලං කරගන්න අපි ගන්න උපක්‍රමයක තමයි ක්‍රමවේදය තමයි අරමුණ කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා චූල ශුන්්‍යත වගේ සූත්‍රවල අපි ඉන්නේ එකක් කරමුණු කරමින් නෙමෙයි ලක්ෂ කෝටියක් කරමුණු කරමින් උදේ ඉඳලා හැන්ද වෙනකන් භාවනා නොකරන ජීවිතේ. ඒකට අපි කියනවා කාම ගුණ කියලා. අසීමිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූපේ විවිධ හැඩතල බලමින් විවිධාංගීකරණ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පිස්වැලිචි රිලෙවෙක් වඳුරෙක් වගේ අත්ෙන් අතර පණින්නේ කිසිම න්‍යාය වාක්‍යයක් නැතුව. මේ නිසා අපට ලැබිච්ච මනුස්ස ජීවිතය ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මොනක්වත් බලන්න වෙලාවක් නැහැ. නන්නත්තර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අවසානයේ මැරෙන්න වෙනකොට අනිවාර්යයෙන්ම අතෘප්තිකරව මැරෙන්නේ. කාමදාසෝ මැරෙන්නේ. භාගයට වැඩි කර කරලා මැරෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආය අත්තක් අල්ලන්න වෙනවා. ඒ නිසා සමහරෙකුට මරණ මොහොතේ කමක තේරෙන්නේ නැහැ. සමහරෙකුට තේරෙනවා මේ කුමරට ඇටුම් කෙලි කවට සිනාදා. මේ ඇයි දැල් කුඩේකට වතුර පුරන්න හදනවා වගේ මේක ඉවරක් කරන්න බෑ කියලා. මෙලොව විතරක් නෙවෙයි පරලොවක් තියෙනවා. ආධ්‍යාත්මයක් තියෙනවා. සදාචාරයක් තියෙනවා කියලා සමහරු ඒ කාම ලෝකේ తాවකාලිකව ඉස්තර වතාරිනවා. ඒකට කියනවා අග්නිෂ්ක්‍මණය කියලා. පැවිද්දෝ කියලා කියන්නේ ඒක අබිනිෂ්ක්‍මණය කරපුවා. දැන් මේ භාවනා වැඩමුළුවකට ගෙවල් දොරවල් කරලා ඉනවයි කියලා කියන්නේ తాවකාලිකව ඉව අතහැරීමේ යම් පරිශ්‍රණයක් කරනවා. අබිනිෂ්ක්‍මණය ඒ වගේ తాවකාලික හෝ වේවා ස්ථිර හෝ වේවා තමන් අර අමාවෙන් හම්බ කරගත්ත ප්‍රියමනාප නෑදෑයසා වස්තු භෝග අතහැර ගන්න ඉතාමත් කැපකිරීමකින් නමුත් ඒ කැපකිරීම කරලා ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානේ කොට්ටේ උඩ වාඩි වුණාට මොනම සාන්තියක්වත් ලැබෙන්නේ නැහැ. හිත තිබුණට වැඩිය විශ්සෙනවා. ඒ මොකද කාම ගුණයන්ගෙන් අපි අයින් වුණාට කාම සංඥාව වදිනවා. අපි හිතන්නේ කාම ගුණයන් වල ඉන්නකොට මේම කාම සංඥාව කියලා එකක් තියෙනවා කියලා. අපිට කාම ගුණෙමනේ ඉන්නේ. ඉතින් යම් කෙනෙක් කාම ගුණය අභිනිෂ්ක්‍මණය ප්‍රතික්ෂේප කරලා පස්සේ ඇවිල්ලා විවේක වෙන්න හදනකොට තේරෙන්නේ කාම සංඥාව විසෙයිදපු යදපු ඊතලයක් වගේ අපි යන යන තැන ගිහිල්ලා අපිට වදිනවා. අර කාමයේම හේව නැද්ද? ඉතින් ඒක අපි දැන් අතහැරලාම නෑ ඉන්න ප්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලෝ ඉන්නේ කාමයේ නිසා ඒ කරන එක තේරෙන්නේ නැහැ. එහෙනම් දැන් ආපු කෙනාට නෑයිකින් වස්තුවෙන් අයින් වෙලා ආවට මේ කාම සංඥාව කරදර කරනවානේ. ඒ නිසා යෝගාවචරය ලෝක දෙකක්ම දෙහිර වෙනවා. මේ පැත්තෙන් තාන්ති බලවනාවට ඒකත් නැහැ. අර ලෝකෙත් නෑ. ඉතින් මෙන්න මේ කාම සංඥාව, කාම ගුණ අයින් කරලා වද දෙන කාම සංඥාව දුරුවන් කිරීමටයි බුදුරජාණන්සේ ආරමුණක් අපිට යෝජනා කරන්නේ. මේ කාම සංඥාව කවදාකවත් අතාරින්න බෑ. ඒ වෙනුවට තමගේ චිත්තසංතානය තමන් දන්න ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් රූප අරමුණක් අරමුණකින් පුරවන්න කියන නැවත නැවතත් නැවත නැවතත් මම දැන් මෙතන ඉන්නවා නැත්තම් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා වම තියනවා දකුණ තියනවා කියලා දන්න අරමුණකින් පුරවන්න පුරවන්න අර කාම සංඥාව දුර වෙනවා එහෙම නැතුව කාම සංඥා දුරු කරන්න ක්‍රමයක් නැහැ අපි කියන්නේ කාම සංඥා දුරු කරන එක මේ කර්මත්තානාචාර වල කරලා දෙයි දාන දීපුවම සිද්ධ වෙයි සීතකුවම සිද්ධ වෙයි භාවනා කරපුවම වෙයි කියලා නමුත් භාවනා කරනවා කියලා කියන්නේ කාම සංඥාව දුරු කිරීම සඳහා රූප කර්මස්ථානයක් රූපාරම්මණයකින් හිත පුරවන එකයි. ඒක තේරුම් ගන්න තුගාවක් කල් යන යෝගාවචරයට. දැන් මොන අපි අරමුණ කියන එක තේරුම් අරගන්න ඕනේ කාමයේ නෙමෙයි කාම සංඥා දුරුවන් කිරීමට ගන්න ප්‍රතිස්ථාපකයක්. එහෙම නැත්නම් වාංගුවට ගන්න ගල. මෙන්න මේ අරමුණෙහි හිත මූණට මූණ දාලා තියාගෙන තියාගෙන ඉන්න කාම සංඥා දුර වෙනවා. අන්න ඒ විදිහට අරමුණට මුලිච්ච වීම මුණට මුණ දාලා තබා ගැනීම විෂයාභිමුඛ භාව කියලා මේක සඳහන් කරනවා මේකට සතිය කියලා කියනවා. එතකොට අරමුණ මෙහි බලානින්න හිත මේ පැත්තේ දෙක දෙපැත්තේ තැවරයි. හැබැයි මුණට මුණ දාලා කියනවා. මේ ප්‍රයත්නේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ දෙන්න අතර දුර අඩු වෙන්න පටන් ගන්නවා. බලන අරමුණත් අරමුණු කරන හිතත් අතර සමීපස්ත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න මේ දෙන්න අතර නිකන් ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකට එන්නා වගේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකට එන්නා වගේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා අනිකුත් ලෝකෙන් අපි අයින් වෙලා මේ අරමුණම සම්පූර්ණයෙන්ම ඇසුරු කරලා සමහර විටක මේ දෙන්න වෙලී ගන්න. මේ අරමුණ ඇතුළට හිත බැහැ ගන්නවා. එහෙම නැත්නම් මේ දෙන්න එකට වැඩ කරන්න ගන්නවා. දෙපොලක තිබුණ දෙකක්. අන්න එකට වැඩ කරන කිට්ටුවෙන් තියෙන අවස්ථාවට කියන උපචාර සමාධිය කියලා. මෙහෙම දෙක අල්ල බදා ගන්න වෙලාවට ආලිංගනය කරන වෙලාවට සමවැදුණයි කියලා කියනවා. මෙන්න මේ தත්ත දෙකට කියන සමාධිය කියලා. කිට්ටුවෙන් දෙන්න එක සමාන කම්පන වේගයෙන් කරකෙන්න ගන්න දෙන්න දෙතෑවර. ඉතින් අර එක දෙන්න එකට වාහනේ ක්ලච් ප්ලේට් එක ඇල්ලුවා වගේ බදා ගන්නවා. එතකොට සමාධිය ආත්මන සමාධිය කියලා කියනවා. ඉතින් මේ දෙකට මේ දෙන මේ මුලිච්ච කරලා තියෙන තමයි සතියෙන් කරන්නේ. ඒ නිසා සතිය සමාධියට ආධාර කාරණා වෙනවා. සමාධියට පෙරල කරලා ලකුණු බවටපත් වෙන්නේ සතිය. ඒ දෙක චෛතසික දෙකක්. අරමුණ විපස්සනා වෙදින අනිවාර්ය රූප ධර්මයක්. අරමුණට ගන්න කායන පශනාව සමත භාවනා වෙදිනා නාම ධර්ම වෙන්න පුළුවන් බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ දේවල්. ඉතින් මේ විදිහට තමයි මේක විස්තර කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ වචන මේ දැනුම මේ පොතේ දැනුම භාවනා කරනකොට මම හිතනවා මේට වැඩිය පළවෙනි පන්ති අත්දැකීමක් ලැබෙයි කියලා. ඒ කියන්නේ මම භාවනාවට සිත යොමු පසු වැසළු අවකාශයක් තුළ සිටිනවා සී වඩ දැනේ. මුළු ශරීරයේ ඉතාමත් සැහැල්ලු තත්ත්වයකට පත් වේ. ශරීරයේ අවයව හා ඉන්ද්‍රියන් නැති බව නොදැනේ. මගේ ඉස්කබලේ රෝගයක් ඇත. එහි එක ලක්ෂණයක් නම් විස නිතර නිතර කැසීම. මා භාවනාවේ සිටින විට ආ ඉහත තත්ත්වයට පත් වී ටික වේලාවක් ගිය පසු විස කැසීමට අවශ්‍ය වූ විට මම කීප සැරයක් අසනවා පැවිදියේ ස්වාමීන් වහන්සේ මම පැවිදි නැරගන්න මම ඇත්තටම භාවනාවේ සිටින්නේ නැතිනම් මගේ ස්නායු පද්ධතියේ පාලනයක් මානසික කරනවා. මේක භාවනා මම භාවනාවේ නිවැරදිව සිටිනවා මා ඉදිරියට භාවනා දියුණු කරගන්නේ කෙසේද? ඒවල් කරනවා. මයික් එක ටිකක් ඈත තියලා කතා කරන්න නැත්නම් ගොරෝන මේ ළඟ වැඩි ඒක නිසා යාවි ස්ටෑන්ඩ් එකක් තියාගත්තම ලේසි නිකයිට ඇහෙන ශබ්ද ලේසි එහෙම නැත්නම් ස්ටෑන්ඩ් එකේ තියලා ළඟලා කතා කරන්න එතකොට මේකත් විචලිසානක දෙකක් මෙතන බලපානවා එකක් තමයි අපි භාවනා කරගෙන යනකොට මේ ස්නායු පද්ධතියේ අපි චර්මයේ ඉඳලා මධ්‍ය සුසුම්නාව දක්වා එකතු වීමක් සිදු වෙනවා අපි සාමාන්‍ය කාම භෝගියව ගත කරනකොට ද්වේෂයෙන් ගත කරනකොට ස්නායු වැඩ කරන්නේ හැමයි. ඒ නිසා හැම තද වෙලා එහෙම නැත්නම් අපි ලිංගික ප්‍රාණවත් වෙලා මේ ඔක්කොම වෙන්නේ මේ ස්නාමයේ අපිටකව මට්ටමේ. ඒ කියන්නේ හොඳටම කෙලෙස් රසන වෙලා. ඊට පස්සේ නිදිමත වෙච්ච වෙලා නැත්නම් භාවනා කරනකොට මේ හැම ස්නායු පද්ධතියම අමතක වෙලා එයා මධ්‍ය සුසුම්නාවට සීමා වෙනවා. එතකොට මේ හැම පෙන්න අපේ රූපේ රාමෝ තියෙනවානේ. අපි ස්නායුතු වලින් අපි මේ ඇත්තක වහගත්තත් දැනගන්නේ මෙන්න මේ භූභාගකේ තියෙනා වගේ මේක පේනවා. පිරමීඩක හැරෙන්න තියෙනවායි කියලා ස්නායු පද්ධතිය ස්නායුතු වලින් තමයි දැනගන්නේ. අපිත් ඇත්තක වහන භාවනා කරනකොට ඕක ඕවට ස්නායු වල ක්‍රියාකාරකම් අඩු වෙලා මධ්‍ය සුසුනාඩි කියන පස්සේ මම සහ මම නොවේ කියන සීමාව බොධ වෙන්න පටන් ගන්නවා. දැන් හොඳට කාම භෝගී ඉන්න කෙනාට, කාමයේ ඉන්න කෙනාට, ද්වේෂයේ ඉන්න කෙනාට හොඳටම දන්නවා මේක මම මේක මම නෙවෙයි. එතනේ රණ්ඩුව තියෙන්නේ, එතනේ ප්‍රේමේ තියෙන්නේ. නමුත් භාවනා කරනකොට අර මතයේ සුසුම්නාවට ගියාට පස්සේ ස්නායු වල ක්‍රියාකාරකම් ඇත්තටම වහිනකොට යාට මේ ශරීරය කියන එක නැත්තම් මේ මාමයාගේ මධ්‍යස්ථානය ඒකේ රූපාකාරය නිකන් වලාකුළක් පොඳ වෙලා යනවා වගේ වතුර රැචි ලුණු කැටයක් වගේ දී වෙන්න පටන් ගන්නවා 100% නෙවෙයි ඒක තිබුණ ආකාර සටහන් භාව ස්වභාව ගති බොඳ වෙන්න පටන් ගන්නවා ඉතින් මේක විශාල බයක් අර කුමරු කුමරි සංඥාවේ ජීවත් වෙන කෙනාට නමුත් මේක එකවර වෙන්නේ නැහැ ටික ටික වෙන්නේ අනේම ටික ටික වෙනකොට ඒ කෙනාට අත්දැකීමක් මම දැන් වෙමි කියන අත්දැකීමක් තියෙනවා තාම මම ඉන්නවා මැරිලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ හැබැයි මේ අත්දැකීම එන්නේ ඇහෙන් කියන්න බෑ වෙලාවේ කනෙන් කියන්නත් බෑ නාසයෙන් කියන්නත් බෑ දිවෙන් කියන්නත් බෑ කයෙන් කියන්නත් බෑ හය හිත උනාට ඒක සික් සෙන්ස් එකට යනවා මේ අපි දන්න ඉන්ද්‍රයන්ගේ නෙවෙයි අත්දැකීමක් තියෙනවා බැලලා නැහැ කියලා. අත්දැකීමක් තියෙනවා මට නිින්ද කියලා නැහැ කියලා. අත්දැකීමක් තියෙනවා මට සීපෝර්ජා වෙලා නැහැ කියලා. ඒ අත්දැකීම ගන්නෙ අපි මේ දන්න ඉන්ද්‍රයන්ගේ නෙවෙයි. ඒකට මේ වෙලාවේදී මේ විඥාණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබිච්ච විඥාණය අරමුණු ප්‍රතිබද්ධව තිබුණ විඥාණය වෙන තලයකට යනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති අරමුණු හා ප්‍රතිබද්ධ නැති නමුත් සමතුලිත තත්ත්වයක් ඒක. ඒකට වෙනමම ඉන්න පුළුවන් තත්ත්වයක්. මේක තියෙනකොට ඉදurang ඇසුර කරන්න බෑ. ඉදurang ඇසුර කරනකොට මෙයාට ඉන්න බෑ. ඒක නිසා භාවනාවේදී අපි මේ ඉදurang කරදර නැති ආරක්ෂක ස්ථානපත් කරලා එයා එහෙම තියලා අර ඕලාරික අත්තපටිලාවේ ඉඳලා රුපියත් ප්‍රතිලාභයට ප්‍රමාද වෙනවා. එකම විඥාණය තමයි මේ විඥාන විඥාන වඩ පිටලෙල්ලේ තිබුණ විඥාණය දැන් ඇතුළට ඇවිල්ලා සමතුලිත තත්ත්වයකට ආවොහම ආයෙත් මොකක් අපි මොකක් හරි සෙන්ස් එකට ගිය ගමන් රූපෙට, ශබ්දෙට, ගන්ධෙට, ස්පර්ශයට අපිට තේරෙන්න පටන් අර ගන්නවා දැන් අර තියෙන සමතුලිත භාවය සම්මන්තිගත වීම නෑ. දැන් රූප පේනවා, ඇහැට, ශබ්ද ඇහෙනවා, කන්ට ආදි වශයෙන් ආය පිටලෙන්නට යනවා. මේ මැද තියෙන ස්ථානය බුදුරජාණන් චක්‍රපාද සූත්‍රයේදී රූපී අත්පටිලාභය කියලා කියනවා. ඒක සූක්ෂමයි. අර ඉඳුරංගේ හැවණැල්ල තියෙනවා. රූකඩේ හැවණැල්ල තියෙනවා. නමුත් මාජින් එක මරියාදාව දේශ සීමාව හරියට ස්ථිර නැහැ. නිකන් බොඳ වෙලා තියෙනවා. මෙතන ඉඳලා මේක රූප සංඥාත් එක්ක එතකොට වැඩ කරන්නේ. මේකට බය වුණේ නැත්තම් මේ භාවනා ප්‍රගමනයක් බව දන්නවනම් මේක කෙලෙස් අඩු බව තන බවක් දන්නවනම් මෙයාට මෙහෙමම හිතට ගල් වෙලා ඉන්න පුළුවන්. සීතල වෙලා ඉන්න පුළුවන්. සීතල වෙනකොට හිත සම්පූර්ණ අරූපී භාවයකට යනවා. එතකොට අංග ප්‍රත්‍යංග පේන්නේ නැහැ. ඒ වගේ ඡායාවක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම සමුගන්න මට්ටමකට යනවා. ඒත් නිවන් දැකලා නෙවෙයි. ඒකත් අර ගත කරන කාම ලෝකයෙන් සෑහෙන දුරට ගිහිල්ලා මේ පෘථිවියෙන් නික්මිලා ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියා වගේ යන්න පුළුවන්. ඉතින් එතකොට මේක විස්තර කරනකොට සර්වජන් වහන්සේ ඒක අහගෙන ඉන්න චිත්තහත් සාරිපුත්ත කියන පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ගෝලයා කියනවා ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට යම් වෙලාවක මේ ඕලාරික අත්පටිලාභය අතුරු කරනකොට මේ ඇහැ කන දිව නාසය ඒක නතර කවදාහක්වත් එතන ඉඳලා අර රුපියල් අත්පටලාවට යන්න බෑ. මේකේ ඉන්නවනම් ඒක නෑ. ඒකට කියනනම් මේක නෑ. එයාට එතකොට අර අරුපියකට යන්නත් බෑ. යම් වෙලාවක ගෝර ඕලාරි අත්පටලාවේ ඉන්නවනම් එයාට රුපියල් අත්පටලාවේ අරුපියල් අත්පටලාවට යන්න බෑ. යම් වෙලාවට රුපියල් අත්පටලාවට කරා මේකට අරුපියකට යන්න බෑ. යම් වෙලාවට අරුපිය අත්පටලාභයට ගියා නම් කෝලාරිකව රූපිය අත්පටලාභයට යන්න බෑ. මේ තුන possibilities තුනක්. කාමභෝගියා උපදින්නේ මැරෙන්නේ මේ කෝලාරික අත්පටලාභයෙන් තමයි. ඒකේ තමයි මේ රණ්ඩු සර්වලේ පෙන් කරච්චලේ රන් ඕහිරියා ක්‍රෝධ මාන තීරම තියෙන්නේ. මේ මිනිස්සයා දන්නේ නැහැ අපිට මෙහෙම නැත්තම් Tamanට මෙහෙම සමාධියෙන් ගිහිල්ලා රූපී අත්පත්ලාවයකට යන්න පුළුවන්. එතකොට මේක මෙයා විසින්ම නඩත් වෙනවා. මේවා කිසිම ඝර්ෂණයක් වෙන්නේ නැහැ. අතන නිර්ාමිෂ ලෝකයක් නිතරගයක් තියෙනවා. හැබැයි වරින් වර එයා මේකට ඇවිල්ලා ආපහු යනවා. ඒක తాවකාලික සත්‍යයක්. ඒක තව දියුණු කෙරුවොත් අහල ප්‍රශ්නේ අවසන් කෙරුවට යනකොට මේක මනසෙම සමතුලිත තත්ත්වයක් හැබැයි පිටගොළෝ වේ ග්ලෝ වේ ඉඳලා මැදට මැදට මැදට මැදට එනවා. සම්පූර්ණ මධ්‍යස්ථානට ආවට පස්සේ මැදටම හරියටම විඥානේ හරියටම ඇවිල්ලිවල තමගේ මහා ගෙදරට ගියාම මධ්‍යස්ථගත වෙනකොට අපිට හිතෙන්නේ අපි තම සම්පූර්ණයෙන්ම එකතැනකට කොට වුණා කියලා. නමුත් ඒක කියන්නේ සම්පූර්ණ විශ්වගත වෙනවා. එතන මැද බුදුහාමුදුර වැඩ ඉන්නවා වගේ. ඒ කියන්නේ ඔය ඕලාරිකත්ව ප්‍රතිලාභයක් නෙවෙයි, රූපියත්ව ප්‍රතිලාභයක් නෙවෙයි, අරුපියත් ප්‍රතිලාභයක් නෙවෙයි ඒකත් පන්නලා යන ගමනක්. ඒ නිසා බුදුචාන් වහන්සේගේ ඉගැන්වීම වල හැටියට අර රූපී අත්පත්ලා ඕලාරික අත්පත්ලාවේ ඉඳලා රූපී අත්පත්ලාවට යනකොට ඒ යෝගාචරයට කැපකරන්න වෙනවා කාය ජීවිත කියන දෙක. ඥාතියින් වස්තු පරිභෝග ගැන අහන්නවත් දෙයක් නැහැ. ඒ කැපකෙරුවේ නැත්තම් මෙයාට මෙතෙන් යන්න බයයි. මේක තවදුරටත් පුහුණු කෙරුවට පස්සේ අරූපී මට්ටමට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා Tamanට තේරෙන්න ඕනේ භාවනා කරන කෙනාට තේරෙන්න ඕනේ කාරණා දෙකක්. එක මේක ආහම්බයක් නෑ ඒක ප්‍රතිපදාවේ දිනුවක් කියන. මේක නිකන් පාරේ යනකොට ගල කැප්පයි හැප්පුණා වගේ විචිතයක් නෙවෙයි. දෙක තේරුම් ගන්න කියනවා ඕලාරික අත්පඩලාවේ ඉන්නකොට තරම් මේකෙදි කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔක්කොම අචේතනිකයි. කර්මට ඇසෙන චේතනාව තිබුණොත් විතරනේ. දැන් මෙතන ඒ චේතනා හරිය ගිහිල්ලා අචේතනික කොටස් වෙන පරණ කර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අනිතේ කර්ම ඇසෙන්නේ ඒ නිසා මේක ප්‍රතිපදා විදියුණා කෙලස් අඩුයි. ඒ නිසා මම මේ ගත්ත ගැම්ම මේ කොඩිය එහෙම අරගෙන ඉදිරියට යන්න ඕනේ. හැබැයි හරි බය කරනවා. අසරණ කරනවා. පොළොව අඩිය ගහලා ඉන්න තැනක් නෑ වගේ. ඉතින් ඒක නිසා මම නැවතත් මතක් කරනවා ශ්‍රද්ධාව නැති කෙනාට, සීල නැති කෙනාට, සතිය නැති කෙනාට මේක හරි වක්කාර දනවන දෙයක්, තෝතු කරන දෙයක්, බය කරන දෙයක්. ඒ මොකද තාම විශ්වාසයේ තියෙන කාම ලෝකේ විතරයි. ඒකෙන් අපි తాවකාලිකව සමගන්ධය අරගෙන මාරුයි. නමුත් බුදුරජාණන්සේ අප වෙනුවෙන් කියනවා මං කෙරේ ශ්‍රද්ධාව තියාපන්. බුදු කෙරේ ශ්‍රද්ධාව තියාපන්. සීලයක් සමාදන් වෙනවා. ඒකල මේ රූපී කොටස් අරමුණු කොටස් නැති වුණත් සතිය තියෙන බව බලාගත්තොත් ගැඹුරින් ගැඹුරට යන්න පුළුවන්. ඒක නිසා මෙතෙන්ද ගිය කෙනා තේරුම් ගන්න ඕනේ මට දැන් දොර ඇරලා තියෙන්නේ පාර තියෙනවා. හැබැයි බුද්ධියට සින්න වෙලා නැහැ. යන්තම් tire ඇරලා පෙන්නලා තියෙනවා. නිකන් අන්ධකාරය යනකොට අකුණු එලියක් ගහලා යන පාර පෙන්නවා වගේ. ඊට පස්සේ ආය අන්ධකාරය තියෙන්නේ. අන්න ඒ විදිහට නැවත නැවත මේකට ගිහිල්ලා අර පිටලෙල්ලේ එහෙම නැත්නම් මේ ඉදරට බද්ධව අරමුණු වලට බද්ධව ගත කරන මේ විහෙසකර ජීවිතය දැවිලි තැවිලිසයිත ජීවිතයට වැඩිය මේක ගොඩාක් ධර්ම ආරක්ෂාවක් තියෙනවා ඒ නිසා වැඩි වේලාවක් මේ ඊරාමිෂ ලෝකේ නැත්නම් අනින්ද්‍රිය බද්ධ මේ ලෝකේ ගත කරන්න පුරුදු වෙන විදිහට සම්මා ආජීවය සකස් කරගන්න පුළුවන් නම් තමගේ ජීවන චරටාව තමගේ සම්මා වාචා තමන්ගේ සම්මා කර්මන්ත ඒ ටික බුදුහාමර කරලා දෙන්නේ නැහැ. ඒක මෙතෙන් ගිය කෙනා දැනගන්න ඕනේ. පුළුවන් තරම් ඒ මට්ටමක ඉන්න කට්ටිය අසුර කරමින් අනවශ්‍ය කතා අනවශ්‍ය ක්‍රියා වැරදි ජීවන රටාවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා මේකට අනුග්‍රහ කරන්න. ඒකට ගොඩාක් කල් යනවා. මේක තේරුම් ගත්ත කෙනා මේකට අනුග්‍රහ කළ හැකි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය ඇති අනුග්‍රහය දක්වන්න අපිට ඇත්තට දැනුම නම් තියෙනවා. නමුත් ගොඩක් කල් යනවා ඒ හැඩ ගැහිම හැඩ වෙන්නේ. ඒක පරිණාමයේ මානවයාගේ සිද්ධ වෙච්ච පරිණාමයේ නතර වෙච්ච තැන ඉඳලා ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙනවා. ඒකට දෙවන්නේ උදව් කරන්න අපිට. තමන්ගේ පෞද්ගලික ඥාන පාවිච්චි කරන්න මේ අමාරු පිටක් මම පෙන්නවා. මේකට මම පරිසරය සකස් කරලා දෙන්න ඕනේ කියලා. එතකොට වෙන්නේ භාවනාදී විශ්වාසය නිසා මේ තියෙන පොළවේ සංඥාව කහන සංඥාව අනමුණුත් නැතුව සම්පූර්ණ අරූපී මට්ටමකට වගේ යන්න පුළුවන් වෙනවා. ඒත් මම කියන්නේ ඒත් බුදුහාමුදුරුවෝ කියන එක නිවන කියලා. මේ ඉන්න බැදිව මේ ජීවිතේ ඉඳද්දී මේ කය පරිහරණය කරද්දීම කය පොඩක් ඈත් මේ ජීවිතේ ඉඳද්දීම මේ ජීවිතේ ගත කරද්දීම තමගේ රුචර්ජු කරමින් රුචර්ජු කංගලෙන් පොඩක් ඈත් මේ ජීවිතේ ජීවත් වෙද්දීම කාන්ත පෞෂත්ව ලක්ෂණ වලට පොඩ්ඩක් තටා මේ ජීවිතේ ඉඳද්දිම අර්ථයෙන් කර්ම රැස් කිරීම 100%ක්ම නතර. ඒක පාප කර්ම ඉඳ පටන් ගන්නවා. ඒකට නඩු කියන්න යන්නේ නැහැ. චෝදනා කරන්න යන්නේ නැහැ. දැන් ඉතින් අර එරියස් කියවන වෙලාව වගේ නිකවන්න පටන් අර ගන්නවා. අනිත් ඒක නිසා මේ සාසනය හැකියාවක් ඇති කෙනාට මෙතෙන්ට එනකොට උනන්දු වෙන කාරණා ගොඩක් තියෙනවා. නමුත් ඒ උනන්දු වීම සිද්ධ වෙන්නේ භෞසුතභාවයේ තියෙන කෙනාට විතරයි. අනිත් එක දන්නේ නෙමෙයි මොකද වෙන්නේ කියලා බය වෙනවා, චකිත වෙනවා. ඉතින් ඒක නිසා එහෙම භෞසුතභාව නැති අයට සමගිය භාවනා කරනකොට කමඨා සුද්ධ වෙනකොට බණ ඇහෙනකොට භාවනා කරාට වැඩිය උනන්දුවක් ඇති වෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ මේ පොත්පත්වල කියලා තියෙන්නේ. මේක තමයි මේ ධර්ම සාකච්ඡා කරන්න කියලා. නිම අනුග්‍රහය සිද්ධ වෙනවා. නිසා භාවනා කරන ගමන් සාකච්ඡා කරන ගමන් බණ අහන ගමන් නිතිපතා මේක කරන්න ඕනේ. එක දවසක් මේක උනාට ලොකු වෙනසක් වෙන්නේ මේක ලක්ෂ කෝටි වාරයක් සිදු වෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ඔළුව කියන්නේ උතු සංඥාවක් විතරයි. ඊට පස්සේ මේ කහනවා කියන්නේ හිතම හදාගන්න සංඥාවක් විතරයි. අත දාලා කහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ කහන ගතිය දිහා බලන ඉන්නකොට ඒ කහන ගතිය කියන්නේ ඇතිව නැතිව යන දෙයක්. ඒ නිසා කැහුවේ නැතත් ඔය කහන ඕනකම නැති වෙලා යනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට ස්නායු වල අලුත් පද්ධති පටන් ගන්න පටන් ගන්නවා. බයි රූට්ස් එක පටන් ගන්නවා. සිනොප්සිස් අලුත් කනෙක්ෂන් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා නියුරොබික්ස් කියලා. අපි දන්නේ ඒකී අර මෝඩ තකතිරු liver system එක වෙනුවට එක එක බයි රූට්ස් ඩිරූට් කරන සිස්ටම්ස් එන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේක වැඩක් කරන්න මිනිස්සුෙකුට ලක්ෂකුත් එකක් ක්‍රම තියෙනවා. අමෝ අමනියා, ඨකතිරුවා, මෝඩයා අර දන්න එකේම හැප්පිලා ඉතින් අඩව ගන්නවා මට අර කොන මේ කොන. ඒ කියන්නේ අර වෙන වෙන ක්‍රම වලට ඒක සිද්ධ වෙන හැටි දන්නේ නැතිකම නිසා. බුදුජානනාංශයේ සර්වඥ නිසා බුදුජානනාංශයේ අnder ප්‍රබලට කිරි දෙනවා. ඒ දෙන්නේ මේ ඇඳිල්ල නතර කරන්න. හැබැයි ඒක විතරක් නෙවෙයි කරම රාශියක් තියෙනවා. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. අපි මේ සම්පූර්ණ විශ්ව ඥානයට දායකත්වයක් ලබනවා. අපි එක ඥානයක් අගේ නොකරන තාක් අපි මේ දැන්න දන්න ඥානය අපි දැනට දන්න අපේ ශිල්පය අගේ කරන තාක් අපි නැට්ටොන. අපිට අර විශේෂ පූර්ණත්වයට සමාජිකත්වයට නැති වෙනවා මේ දන්න දේ පඬිතුකමට අල්ලගන්න නිසා. භාවනා දෙක අතහැරලා සියල්ලට ඉඩ දුන්නාම එන්න ඕන දෙයකට විවිධ D route system synopsis connection set පටන් ගන්නවා හිතා ගන්න බැරිව. ඒකට අවශ්‍ය කරන ජීවිත පරිත්‍යාගය. ඒකට අවශ්‍ය කරන කාය පරිත්‍යාගය. ඒකට අවශ්‍ය කරන සද්ධාව. හැබැයි මෙවුවා මේ පෙරමග ලකුණු. වැලේ හරියන බවට ලකුණු. හැබැයි යහ ආකල්පයකින් මේකට උනන්දු කෙරුවේ නැත්තම් මේක අවාසනාවන්ත ලක්ෂණක් වෙන්න පුළුවන්. බය වෙන්න ලක්ෂණක් වෙන්න පුළුවන්. සැකයක් උපදින්න ලක්ෂණක් වෙන්න පුළුවන්. මොකද ශාසනයක් තියෙති නම් එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඒකට අදාළ දැනුම සාකච්ඡා මාර්ගයෙන් බණ මාර්ගයෙන් අහන්න දිගින් දිගට භාවනා කරන්න. ওই පාරේ ඉස්සරහටම ගියාට පස්සේ ওই තීන ස්නායු දුර්ලකම් මේකෙන්ම හදලා දෙන්න තියෙන ඊට වැඩි කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය මේක ප්‍රශ්න කෙනෙක් විගිරේ මම එකපාරටම කියනවා මේ සරණාගත උත්තර දෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේදී හිතට එන සිතුවිලි සහ වේදනා නැති කර ගැනීමට අවශ්‍ය පියවර කියන්නේ. සංකීර්ණ කාර්යබහුල ජීවිතයේ ගත කරන අප අනුතරමින් කොපමණ වේලා කවර වේලාවේ භාවනා කළොත් වඩාත්ම ප්‍රතිඵල ගැනීමට හැකි වෙනවාද? ස්වාමීන් වහන්සේ නැවත නැත්නම් බලාපොරොත්තු වෙන්නේ මොන අවුරුද්දේ මොන මාසයේ. ඔබතුමාගේ මේ අධිශාල සේවයේ ඉක්මනින්ම නිවන් දැකීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ඔබතුමාට දෙවන් සරණ පතමි. ඒ පළවෙනි ප්‍රශ්නට උත්තරේ තමයි මම කිව්වේ. ඒ හිතවිලි වේදනා දායින් කරන එක නෙවෙයි යෝගාවචරයේ <clears throat> පරමාර්ථ විහිත්තේ මට වර්තමාන මොහොතේ මේ කය කියන ඉරියව්ව කියන අරමුණ කොච්චර ලයින්න පුළුවන්ද? ඒට සාපේක්ෂව හිචිලි වේදනා සද්ද නැති වෙනවා. ඒක නැතුව මේක නැති කරන ක්‍රමයක් නැහැ. ඒක ප්‍රතිස්ථාපනය කරන්නේ මෙන්න මේ අරමුණෙන් කියලා දන්නවනම් ඒ අරමුණේ වැඩියෙන් ඉන්න අනුග්‍රහ කරනවනම් ඊට සාපේක්ෂව මේක නැති වෙනවා. දෙක මේ කාර්යබහුල ජීවිතය ගත කරනකොට දවසකට කොච්චර වෙලා භාවනා කරන්න ඕනද? ඉතින් මම කියන්නේ පැය 24කුත් විනාඩි 30ක් භාවනා කරන්න. ඇයි මෙච්චරම මේ කෙලෙස් වලට අත දෙන්නේ? ওই භාවනා නොකර ඉන්න හැම වෙලාවෙම කෙලෙස් බුල්ඩෝසර් ගණන් එකතු වෙනවානේ. ටිපර් ගණන් එකතු වෙනවානේ. ඒකට විනාඩි පැය 23කුත් විනාඩි 30ක් දීලා පැය භාගයක් භාවනා කරනවා කියලා කියන්නේ හොදෝ දමඩේ දෙමිල්ලන්නේ. මොන තරම් කාමදාසද කියලා බලන්න. මොන කැඹිරිල්ලක්ද කවුරන්නේ කියලා බලන්න. ඕනකම තිබුණත් මේකෙන් ගැලවෙන්න බැරි හැටි බලන්න. නමුත් ඇත්ත වශයෙන් බලනවා නම් තමන්ගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි අර මේකට අපි බැඳ තියෙන වෙන මොකක්වත් නැහැ. අපි හදාගෙන තියෙන සියලුම හේතු මේ තෘෂ්ණාවේ සහ අවිද්‍යාවේ මායා මිස මොන බන්ධනයක්වත් නැහැ. ඒක නිසා භාවනා කළ යුතු කාලය කොච්චරද කියලා අහන්න තරම් මෝඩ වෙන්නේ. අපි ජීවත් වෙන්නේ භාවනා කරන ටික විතරයි අනිත් වෙලාවට අපි කාම දාසයෝ එහෙනම් ඩෝප් වෙලා ඉන්නේ එහෙනම් හීනෙක ඉන්නේ එහෙනම් මායාවක ගත කරන්නේ ඇයි අපි මේ මායාවට මෙච්චරම වෙලා දෙන්නේ මෙච්චර කල් දුන්නේ කන අහන්න යන්න එපා කරන්න යක් ඇත්තේ නෑ දැන් දැනගත්තට පස්සේ බලන්න දැන්සි පැය 24ම සතියකින් ඉන්න බලන්න ඔය ඕන දෙයක් කරනකොම සතියකින් ඉන්න පුළුවන් දැන් මේ අහන්නේ අර බුදුහාම ප්‍රීතිකරින් වගේ උස එකක් උඩල කොච්චර වාඩි වෙලා ඉන්නවද කියලා අහනවා. ඒ මොකද අපිට ඇඳලා තියෙන චිත්‍රේ මේ භාවනා කරනවා කියන අතක් උඩ අතක් තියෙන අදක වහන උස එකක් උඩල වාඩි වෙලා ඉන්න එක තමයි. කරුණාකරලා ඒක එලෙල්ල ගලවලා දාලා කරන ඕන දෙයක් සතියෙන් වැඩ කරන්න. සතියෙන් වැඩ කරනකොට තමන්ට පැවිදි වෙන්න ඕනේ නැත්නම් ගෑනු කෙනෙක් නම් පිරිමි කෙනෙක් වෙන්න ඕනේ පිරිමි කෙනෙක් නම් ගෑනු කෙනෙක් වෙන්න මොනවාක්වත් ඕනේ නැහැ. ඔය කියන එකේම කරන්න. මේක පැය 24 පොඩ්ඩක් ඉක්මවල තියාගන්න ටාගට් එක. එතකොට කරගෙන යන්න පුළුවන් මේ. ඉතින් මම ඊගාට එන කැන බැංකුවරේන දවස පිළිබඳව දෙන්න මාර්යා කන්සල්ට් කරලා බලනවා මට අවශ්‍ය කොච්චර තියනවද? ඒක මට තාම හම්බෙලා නැහැ. එහෙම මේ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගන්න මාර්යාගේ තියෙන කතාවක්. ඒ මාර්යා විතර ප්‍රජාතන්ත්‍රවාදී කිසිම කෙනෙක් ලෝකේ නැහැ කියලා කිසිම ප්‍රොෆෙසර් කෙනෙකුට අපොයින්ට්මන්ට් දාලා පෝස්ට්පෝන්මන්ට් දාන්න බෑ කියලා තියෙනවා මාරයට. මොන්න තරම් කඩු ශිල්ප දන්න කෙනෙකුට උනත් කඩු වලලා බය කරන්න බෑ කියලා කියනවා. 60000ක් මායම් ගන්න ගෑණියෙකුට මායя රවට්ටන්න බෑ කියලා කියනවා. රජ කෙනෙක් කියන දේ අහන්නේ නැහැ. ඒ නිසා උන්ද මොනම කෙනෙකුටවත් යටත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ අයිය ලොකුයි කියලා ඌ වැඩේ කරගන්න ඇරලා මේ දැන් හම්බෙච්ච චිත්තක්ෂණේ වැඩ ගන්නවනම් ඒ වෙනවා අපි දිනුවා. මේ ඉදිරි සැලසුම් හදන්න හදනවයි කියලා කියන්නේ පැහැදිලිවම මායාවගේම අදහසක් කියලා හිතාගන්න. ඒක තමයි සැලසුමක් කියන්නේ මායාව සංවිධානයක් කියන්නේ මායාව. කිසිම දවසක සැලසුම්කින් නිවන් ලබන්න බෑ. අවස්ථාවාදී වෙන්න. ලදලද චිත්තක්ෂණේ ලැබෙන එක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ නිසා මේ සම්ප්‍රදාන කුල ප්‍රශ්න, ආගමන කුල ප්‍රශ්න, ඉතින් මම කියනවා තකතිරු ප්‍රශ්න කියලා. අමන ප්‍රශ්න. මෝඩ ප්‍රශ්න. ප්‍රශ්න විදිහෙන් තියෙන ප්‍රශ්න. ඒ නිසා හැම චිත්තක්ෂණෙම උපයන්න. හැම චිත්තක්ෂණෙම කියන සම්පත්තියක් වශයෙන් සලකා ගන්න. සලකාගෙන ඒක වැඩි කරන්න බෑ. වැඩි කරනකොට හැම වෙලාවෙම එළඹ සිට 100කින් ඉන්නවා නම් නැත්නම් ක්ෂණ අද ක්ෂණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නවා. අපි අපිට දෙන්න තියෙන සාධාරණ උත්තර දුන්න වෙනවා. ඒ නිසා මේ භාවනා කියන වචනේ සතිය කියන වචනේ ප්‍රතිස්ථාපනය කරගන්න. භාවනා කරන කියලා කියන්නත් එපා. මම සතිය වඩනවා කියන එක කියන්න ඕනේ නෑ. සතිය ප්‍රතිස්ථාපනය කරන්න ඒතකොට මුළු ජීවිතේ තියෙන ප්‍රශ්න සේරම විසඳනවා කියලා මම කියනවා. Dear Venerable Sir, may you please kindly explain the following. Case scenario. One of my co-worker has seen her past life after being hypnotized. Is hypnosis a type of meditation? Please compare contrast. Can anybody be hypnotized regardless of their state of mind? Example, a person who has a higher state of mind as a result of meditation. If a person sees his or her past life after being hypnotized, is it the true past life of that person? If not, is it a random thought or significant short and long-term memory in this life? Thanks, thank you so much. May the Triple bless you. Hypnotisation hypnotism නැත්නම් ඔය මොහොන නිද්‍රාව කියන එක ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. නමුත් බටහිර මානසික විද්‍යාවේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක අල්ලගත්තට පස්සේ යා සාමාන්‍ය ප්‍රකාශයක් කරාම ඊට පස්සේ මානසික ප්‍රශ්නට උත්තරේ මම හොයාගත්තයි කියන්නේ. ඒ මොකද ඒ හිප්‍රොටිස් මොඩියු විප්ලවීය වෙනස්කම් වගේ සිද්ධ වෙලා තියෙනවා. ඒ මනුස්සයාට Taman පිළිබඳව වෙන පැත්තකින් පෙන්නනවා. පින්නවල පස්සේ යාට නැවත සලකා බලන තියෙන අවස්ථාව වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දායකල මේ දක්වන වගේ ඒක සමහරු සයන්ටිෆික් කියලා කියනවා, සමහරු ඒක මිස්ටික් කියලා කියනවා. පාවිච්චි වෙනවා. නමුත් මේකේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිබඳව දැක කර කටේවත් හිටිය අදත් ඉන්නවා. ඒ කට්ටිය කරලා තියෙනවා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් සුව කරන ලද ලෙඩු ඊට අවුරුදු 30කට විතර පස්සේ ආයෙත් කරලා බලනකොට අර ලෙඩේ ආයෙත් තියෙනවා. ස්ථිර වෙනසක් වෙලා නැහැ. ඒ නිසා මේ මානසික බටහිර මානසික විද්‍යාවේ තියෙන මේ ඒ ක්‍රමවේද සියල්ලකින්ම తాවකාලික මොකද්ද කැපිපෙන් වෙනස්කම් සමහර නැති වෙනවා මට වෙනසක් ඇති වෙන්නේම නැහැ. ඒ විනාශකම් කෙතෙක් දුරට පෞරුෂත්වයට බලපෑමක් කරනවද රුචිකාරුචිකමකට බලපෑමක් කරනවද කියන එක තාම උපකරලා නැහැ. මෑතකදී ගොඩාක් කියව කරන බ්‍රයන් විස් එයා ගොඩක් ඒ මානසික රෝග සෝකිරීමේ කටයුතු වලට මේක උදව් කරලා තියෙනවා. නමුත් ඒ කොතෙක් දුරට නිවන් ලබන්න ප්‍රතිපදාට උදව් කරලා තියෙනවද කියන එක එච්චරම උපකල නැතා. ඒ නිසා ඒක මේ මානසික ඔය නිද්‍රාව වගේ කුඩු වලිමුත් ඔය කටයුත්තමයි කරන්නේ. ඇල්කොහොල් වලිමුත් ඔය කටයුත්තමයි කරන්නේ. ශ්‍රද්ධාව වැඩි වෙච්චාමත් ඔය කටයුත්තමයි කරන්නේ. නිද්‍රාව දුන්නාට පස්සේ මේ මෝහ නිදාවේ ඕකමයි කියන්නේ. ඒ නිසා අපේ හිත විවිධ ක්‍රම වලට මත් කරන්න පුළුවන්. ඒක නිසා කාල් මාක්ස් තුමා බුද්ධ ආගමත් අබින් වගේ කියලා තමයි සැලකුවේ. ඒකෙන් මත් කරන්න පුළුවන් උඩ තමයි. ඒකට අපිට වෙන පැත්තකින් මේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. නමුත් සර්වජන් වහන්සේගේ ක්‍රමය කිසිසේත්ම ඒ වගේ බාහිර දෙයක් අතර දබලතිලා නැහැ. ඇති හැකිය දැකීම. මත් කුඩු ගත්තත්, ඇල්කොහොල් ගත්තත්, නිද්‍රාවට ගියත් මෝහනයක් තියෙනවා. එහෙම නැත්නම් ලාස් වේගාස් යන්නේ ඒත් මෝහනයක් තියෙනවා. ඒ වල කිසි මයනම් කිසිම වෙනසක් නැක්කේ නැහැ. කුඩු ගහන එකයි බොන මිනිස්සයයි ලාස් වේගාස් යන එකනයි මේ ලක්ෂණ චරිතමව අපාගත ජීවත් වෙන සෝබන කාර්යෝයි නළුවෝයි නිලියෝයි මේ එක එක ප්‍රොෆෙෂන් කරන ඔක්කොමලා තන්නේ කරම ආයවක ඒගොල්ලෝ හිතන්නේ අනික් කට්ටිය රැවටිලා කියලා. රැවටිච්ච කට්ටියක් තියෙනවා නම බුදුන් ඉන්නවනේ ලෝකේ. බුදුහාමුදුරන් පේනවා. ඒගොල්ලොත් රැවටිලා ඒගොල්ලොත් රවට්ට කරන ජීවත් වෙනවා. නමුත් ස්ථිරසාර වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ස්ථිරසාර වීමක් සඳහා ඍජු යථාව දර්ශනේ යථාභූත ඥාන දර්ශනේ ඇති හැටි දැකීම කියන තමන්න මේ පේන හමු වෙනදී හරහා නොපෙනෙන දෙයට යන ගමනක් බුදුහාමර පෙන්නලා තියෙනවා. ඒ නිසා මේවා එකක්වත් විපස්සනා පැත්තේදී මේ වාගේ කරන්න විපස්සනාදී බලන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අස්පනා අපිට තියෙන අරමුණක් එක්ක සම්බන්ධීකරණය හරහා තමයි අපි ඔය නොදන්න නොපෙනෙන පැත්තට යන්න හදන නිසා මේක චෝදනා කරන්න බෑ මොකද යම් ලෙඩ රෝග තියෙන අයට සමහරවිට සුවවීමක් ඇති වෙනවා. නමුත් ලෙඩ රෝග සනීප කරන මේ මිනිස්සු මොකද කරන්නේ? ඊට පස්සේ ආයෙ කාම ලෝකෙට යන්නේ. සනීප කළදී නැති වෙන්නේ මොකද? ඔය මෙතන සනීප කළා ගියාට පස්සේ එක්කෙනෙක්වත් පොරොන්දු වෙන්නේ මම පන්තිල් ලකිනවා කියන්නේ. අටසිල් රකින්නයි කියලා. නෑ. ඉතින් ඕතෝත මඩේ දෙපිල්ල තියෙනවා. මගේ පැත්තෙන් බලන නිසා මම අකර්ණාවන්ත වෙන්න ඉඩ තියෙනවා. නමුත් මට මේ සතිය තියෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි ගතිය, ඒ තමන්ම අත්පන අපිට ගතිය නිසා මම හිතනවා මම මේ නාතික විචනය කරන්න හදන නෙවෙයි බුද්ධ ධර්මයට වැඩිය හොඳ විකල්පයක් පෙන්නලයි මෙවුවා නොකිරුවාට ප්‍රශ්නයක් නැහැ කියන එක කියලා තියෙනවා. ඒ නිසා බෞද්ධයක් වශයෙන් බුද්ධෝත්පාද කාලෙක ඉන්න අපට කළ යුත්තක් තියෙනවා. මේව ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. මේවට විරුද්ධව කර්ම කාරණා ගන්නත් යන්නත් එපා. ඒකට අපිට හතුරු වැඩි වෙනවා අවශ්‍ය නැහැ. ආනාපානිය සුව කරන්න ඉන්න ඉරියව්ව සුව කරන්න. ඒකට ඔය විදිහ බොහොම වටිනා දෙයකට අපි යන්නේ. දෙවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ මාර්ගයේ දැනිසා ඇතර ජීවිතයේ අනුදෙවි දෙස්තර මහතායන්ගෙන් වැඩි ඇවිදීම නොකළ යුතු බව පවසා ඇත. ඒ නිසා සක්මන අනුවීන් කර ඉති කාලයේ පටයන්කින් සිටීමෙන් වරදක් නැතිද මේ පහදා දෙන්නේ නම් බැරි. ඒ වන්සරයි. එතකොට මාත් කැමති ආන්නේ. එතකොට ඒ Taman කරන්නේ නැතුව ඉතලා සක්මන් කරපු නිසා හෝ නැත්නම් සක්මන් ටිකක් වැඩි කරපු නිසා හෝ Tamanට ඒ තියෙන වේදනාව සහ අමාරු පිළිබඳව මොකද හිතෙන්නේ? සක්මන් කරන්න කරන්න වේදනාව වැඩි වෙනවා ලීඩේ වැඩි වෙනවද නැත්නම් සක්මන් කරනකොට කරනකොට වේදනාව ලෙඩ අඩු වෙනවද කියන එක පිළිබඳව සක්මන් කරපු කෙනෙක් පතේ මොකද්ද කියන්න කැමති කියලා මම දැනගන්න කැමතියි. ඒ කියන්නේ දරා ගන්න බැරි මට්ටමක වැඩි වීමක්ද නැත්නම් දැන් වේදනාව පිළිබඳ සංවේදී භාවයේ වැඩි වීමක්ද වෙලා තියෙන්නේ නැත්නම් ලෙඩේ වැඩි වීමක්ද? ඒක ප්‍රමාණය මේකේ වැඩි වුණා ඔගේ එහෙමනම් අපිට එච්චර සක්මන්ට වැඩි වෙන යන්ත්‍ර කරන්න යන්න නරකයි. නමුත් මම මේ පෙන්වන්න හදන්නේ සක්මන ඔකට උත්තරයක්. සක්මන් නිදිපතා සක්මන ෆිසියෝതെරපි කියලා මොකද්ද කරන්නේ? අපි මට්ටම පන්නනවා නෑ. ඇඟට දරා ගන්න පුළුවන් විදිහට කරලා වෙහෙස වෙනකොට පරියන්කයට ගිහිලා හෝ ඉරියව් වෙනස් කිරීමෙන් කරලා නිතරම අවධියක් ඇති කර ගන්න ඕනේ. මේ මේ අපි දෙන්නේ සමබර දෙයක් නේ. අමර අමතර දෙයක් නෙවෙයි සක්මන් කරනවා කියලා. අන්න ඒකෙදි තමන්ගේ ශරීරයේ මේක දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩි කිරීමක් කරනවා නම් මගේ පුද්ගලික අත්දැකීම නම් සක්මන කියලා කියන්නේ බේතක්. සක්මන කියලා කියන්නේ තමන්ට සමබර ව්‍යායාමයක්. ඒක නිසා පුළු පුළුවන් වෙලාවෙ ඇඟ සූදානම් හැම වෙලාවෙම නිකන් යෝග එක්සර්සයිස් කරනවා වගේ. ඒකේ මයින්ඩ් ස්ටේට් එක තමයි සක්මන කියලා කියන්නේ. සක්මන කරන්ද ඒ වෙනුවට කියන්න පුළුවන් ඒ සක්මන මේ වගේ ප්‍රශ්න කර තර්ජනාත්මක ගතියට එනවනම් අතුල්පතෝ දෙක හොඳට මසාජ් කරන්න. ඒකෙන් අරකේ ගතිය මේ ගන්න පුළුවන් වපුරුදු කරපේ කරනවා තමයි ගොඩක් එකේ ඉන්නේ. එහෙම නැත්නම් ඒක තැනක ඉඳගෙන යෝග ව්‍යායාම කරනවා. ඒකට ගැළපෙන ව්‍යායාම ටික තෝරගන්න ඕනේ. තෙරපිටික් ව්‍යායාම තියෙනවා. ඒවා කරනකොට කරනකොට ළමගේ ඇඟත් එක්ක තමන්ගේ සම්බන්ධතාවය වැඩි වෙනවා. අපි මෙයත් එක්ක උරතල් වෙනවා. අපි මෙයත් එක්ක නිතර ගත කරන මේ අපිට මේ ඇඟ කරදර කරන්නේ මේ ඇඟත් එක්ක අපි ජීවත් වෙන්නේ නැති නිසා. අපි හැම වෙලාවෙම එක එක අනුන්ගේ අඟවල් ගැන හිතන්නේ අනුන්ගේ දේවල් ගැන හිතන්නේ අනුන්ගේ අතීතේ නිසා එකත් එක්ක වැඩි වෙලා ගත කරනවා නම් අපිට මේ ඇඟෙන් එන සංඥා කියව ගන්න පුළුවන් වෙනවා. දැන් අපෙන් ඇඟෙන් එන සංඥා කියවන්නේ ටෙක්නීෂියන් නැත්නම් ડોක්ටර්. ඔය කවුරුවද මෙතන ඉන්න සභාවේ කවුරුවද අදහනවද? ඔය ડોක්ටර් හරි ටෙක්නීෂියන් කතා මේ ඒව ගැන සැලකිලිමත් වෙන්නේ මේ අපේ සුභසිද්ධියට කියලා. අපේ අත්කුසලයට කියලා. හිතානුකම්පාවෙන් කියලා. කවදාවත් නැහැ. ඒක විතරක් මතක තියාගන්න. එයා ප්‍රොෆෙෂනල්. එයා අපිට මේ අපි ගියාට පස්සේ මේ බොහොම ආදරෙන් කතා කරන්නේ මේ අපේ හිතසෝ පිණිස නෙවෙයි. ඒ නිසා ඒගොල්ලෝ අපෙන් ඔය ශරීරයෙන් අපිත් එක්ක යාළුවලා කරන වැඩේ කොම්පන්සේට් වෙන්නේ නැහැ. ඒක පුළුවන් කියලා මේ ශරීරයට ප්‍රේම කරන්න. make this body your best friend. ඉතින් සක්මන් කරන්න පරියන්කට යන්න. සක්මන් කරන්න පරියන්කට යන්න ඒකල ඒකට අවදි භාවය. ඒකට තියෙන ඉදරංග ප්‍රනීත භාවය වැඩි වෙනකොට වේදනාව වැඩි වෙනවා වගේ දැනෙනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට ටෝචරින්, බර්නින් කරන්න යන්න එපා. නමුත් ටික ටික ටික ටික හරියට එක ජීවත් වෙන ගතිය වැඩි කරන්න අපි නිදි බෙහෙත් ප්‍රතිගුණකම් අපි වේදනානාශක ගන්නකම් කද්දාක ශරීරයේ ඉන්න ටික වැඩෙන්නේ නැහැ. කද්දාවත් නැහැ. ඒක 100%ක් ඔප්පු කළා කියන එකක්. ඒ පුළුවන් තරම් ඒව අයින් කරලා මේ තියෙන වේදනාව පැමිණ දුක් පැමිණයි කියලා වේදනාවට අපි මූණ දෙනවනම් වේදනාව කියන්නේ හීලින් එකක්. වේදනාවයි කියලා කියන්නේ අපේ ශරීරයේ අපේ හිත අවධානය ඉල්ලගෙන තියෙනවා ඉතින්. මුදුවට ඒක දිහා බලන්න හිටියොත් මේක අයින් කරන්න හදන්නේ නැතුව අඩු කරන්නත් නැතුව. එතකොට අපි ජීවත් වෙන්නේ මතුවෙච්ච වේදනාවට. බුදුජානකසේ සඳහන් කළා තියෙනවා වේදනාව කියන්නේ මානේ ඇඟට ඇදෙච්ච උලක් වගේ එකක්. වේදනාවකට ද්වේෂය කියන්නේ එතරම් තව උලක් කරගත්තා. එනිසා පුළුවන් ද කියලා අහනවා මේ පළවෙනි උල නම් දරන්න පුළුවන් කියලා තන දෙකක් යනවත් නම් දරන්න බෑ. ඒ නිසා වේදනාවට ද්වේෂ කරන්න එපා. ද්වේෂ කරපු ගමන් හීලින් ප්‍රොසෙස් එක නතර වෙනවා. ඉමුනිටි එක නතර වෙනවා. එනිසා මේ ශරීරයට දෙන්නේ යාගේ වැඩි කරගන්න. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. අපි මේ බොඩි නොලෙජ් එක දන්නේ අපිට කොමන් සෙන්ස් නැහැ. අපි ජීවත් වෙන්නේ මෑන් මේ මැෂින් එකේ දුවන කොක් වීල් එකක් වගේ. කොක් වීල් එක අපි කොක් එකක් විතරයි මැෂින් එක දුවනකොට අපි දුවනවා. අපිට ඒක වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. අඩු කරන්න කිව්වොත් දත් කලවල යන එක තමයි සිද්ධ වෙන්නේ. අපි මේ යෝග ජීවිතය කියලා කියන්නේ අපිට අවතත් මෑන් මැෂින් එකෙන් පැත්තකට වෙලා අපි මේ ශරීරයත් එක්ක මේ පින් කරලා හොයාගත්ත මේ ඕලාරික අත්පටිලාභයත් එක්ක සුහදව එයත් එක්ක ඍජු සම්බන්ධතාවයකින් ජීවිත උත්සාහ කරන එකයි ඒක නිසා වේදනානුපස්සනාව කියලා කියන්නේ කායපසනාවට පස්සේ තියෙන එකක් වෙනමම පොතක් කියලා තියෙනවා how to handle chronic pains කියලා දීර්ඝ ගවේෂණයක්. නමුත් එයා ඔප්පු කරන්නේ සංයුත්තනිකායේ වේදනා සංයුත්තේ සල්ල සූත්‍රය තමයි කියලාම ඔප්පු කරනවා. මේ වේදනාවට වෛර කරනකොට ඒ වේදනාව දරා ගන්න බැරි මට්ටමට යනවා. වේදනාවට වෛර නොකර බැලීමේ ක්‍රමයක් බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා ඒක කායන ප්‍රශ්න හරහා යන්න ඕනේ. ඒ නිසා මේ වේදනාව ආවට පස්සේ කිම් මගාරවන්න යන්න එපා. ඕනෑ වෙන්න ගන්නත් එපා. ඒ එන වේදනාව වෙන්නේ අපිට මෙසේජ් එකක් දෙන්නේ. ඕක මේ අපි ඇනර්ජසික් කරගෙන එහෙම නැත්නම් පේන් කිලර්ස් අරගෙන නැත්නම් ඩිබේට් ගත්ත ගමන් හීලින් ප්‍රොසෙස් එක කපලා ඉතින් ඒ නිසා මම කියන්නේ ඔය ලෝකෙන් අයින් කළ යුතු බෙහෙත් කියලා. බෙහෙත් ඒවා ප්‍රයෝජන ගත යුතුන් තියෙනවා. නමුත් අද පුදුමාකාර විදිහට මිනිස්සු මේ ජීවිතය ගත කරන්නේ නිදි බෙහෙත් පෙත්තේ. එහෙම නැත්නම් ඇනස්තීෂියා වලින් නැත්නම් ඇනල්ජසික් වලින්. ඉතින් ඒවා මේ ඇමරිකාවේ දරා මෙට්‍රික් ටන් 200ක්ද කොහෙද පාවිච්චි කරන මිනිස්සු කොච්චර කෙරුවක්වත් බඩේදී යන්නේ මේ කටේට මේ විරේක බේත් ගන්න. නිදා ගන්න නිදි බේත් ගන්න. මේ කටයුත්ත දිහා නිසා මිනිසයා කියලා කියන්නේ නිකන් මේ රූකඩයක් වෙනවා. ඒ මොකද මේ වේදනාවට බය නිසා. ඊට වෙදී බොහොම ලේසි. බොහොම වෛද්‍යවරු මම ඉතර කැමති වෙන එකක් නෑ මම මේ කියන කතාවට. තමන්ගේ පැමිණෙන වේදනාවත් එක්ක ජීවත් වෙන්න දන්නවනම් ශරීරයේ හීලින් ඉෆෙක්ට් එක දිගින් දිගටම වැඩි වෙනවා. ඒකට තමයි මුතුජානන්සේ මේ සක්මන් භාවනා පිළිලා තියෙන්නේ අප්පා බාධෝ හොති අප්පා තංකෝ. කායික වේදනා සහ කායික රෝග සහ මානසික රෝග නැති කරන ගතියක් තියෙනවා. හැබැයි ලෙඩ වුණාට පස්සේ සක්මන් කරන එක නෙවෙයි මේ කියන්නේ. ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලම සක්මන් භාවනා සක්මන් භාවනා කරලා පුරුදු කරනවා ලෙඩ දැඩිමේ ශක්තියක් වැඩි වෙනවා වේදනාව දැඩිමේ ශක්තියත් වැඩි වෙනවා ඒක නිසා ඇඟට වදනදී ටික ටික ටික ටික කරන්න. මේ කාර්යයේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු සමානයි. දර්ශ ස්වාමීන් වහන්සේ භාවනාව සාර්ථක කර ගැනීමට පරණ ආසනයේ ඉඳගත්තාම ටික වේලාවක් යනකොට හරිම අපහසුයි. වේදනාව දැනෙනවා. එවිට වේදනාව අනිත්‍යතාව මෙනෙහි කරගෙන මෙහෙම සිටීම කල යුතුද නැත්නම් නිවියම වෙනස් කිරීමද සමාන මීට වැඩි වෙනස් ක්‍රමයකටයි ප්‍රශ්නට උත්තර හොයන්න ඕනේ. තමන් පරියංක භාවනාවේදී වේදනාවෙන් ඉස්සර වෙලා මූල කර්මස්ථානයේ වශයෙන් මොකද්ද තියාගෙන ඉන්නේ කියන එක මට කියනවනම් ඒ අනුව පුළුවන් පස්සේ උත්තර දෙන්න. ඒ තමයි පරියක්ක භාවනාවට කියලා කරන භාවනාව ගැන කිසිසේත්ම සඳහන් නොකර වේදනාපතනෙල්ල කතාව පටන් අර ගන්නවා කියන කියන්නේ වේදනාවට ඒ තරම්ම කැමැති කියන එකයි. කෙලෙස් වලට ඒ තරම්ම ආදරේ කියන එකයි. හරියට වැත්ත කතාවක් අක්ක නෑ වැරදිලික විතරයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි මාන පාක්ෂික වෙන්න හරි කැමැති. ඒ නිසා මම කැමැති මේ ප්‍රශ්න කීපෙක නයි අහන්න. මේ වේදනාව එන්නේ ඉස්සර වෙලා තමයි පරියන්කට ගිහිල්ලා කරන භාවනාව මොකක්ද කියන පොඩ්ඩක් කොතෙක් දුරට ඒක yaadෙනවද කියන එක විස්තර ඉදිරිපත් කරනවා නම් ඒකට සාපේක්ෂව මේකට උත්තර දෙන්න පුළුවන්. ඒකට අකමැති නම් ඒ කියන්නේ ප්‍රශ්නෙච්චර වැදගත් නැහැ කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදෙමින් සිටන විට ශරීරයෙන් දැනෙන නොයෙකුත් දේවල් කකුලේ කුඹිය දිනවා වගේ, කනෙන් ගින්දර පිටත් වෙනවා වගේ ඔළුව තද කරන දේවල් වගේ දැනෙන්නට කුමක් කළ යුතුද? මයික් එක ඇන්ගල් එකට අවුස් කරන්න. අද මේකයි ඉස්සලගත්ත ප්‍රශ්න දෙක අතර සම්බන්ධකමක් තියෙනවා. මේ භාවනා කරගෙන යනකොට අර ස්නායු මැදට මැදට වේගට එනකොට නැත්නම් අර බාහිරේ පැතිලා තිබුණු අපි චර්මයේ පැතිලා තිබුණු ස්නායු මැදට මැදට එනකොට අපි ධර්මයෙන් අමුතු සංනිවේදන වගේ කෙන්න පටන් ගන්නවා. මේවා තමයි ස්නායු මේ මේ ස්නායු තුඩු මේවා තමයි පඤ්ඤා එන්නේ. ඉතින් ඒක නිසා හැම කහන ගති කුඩල් වෙනවා වගේ වැසට දෙමෙන්න වගේ කූඹිදුවන්නා වගේ নানা විදිය සංඥායෙන්ට පටන් ගන්නවා. ඉතින් අර යෝගාචරගේ හිත අරමුණත් එක්ක සංසුන් වේගනේ එනකොට මේ සංඥා වැඩි වෙනවා වගේ තමයි වෙන්නේ. ඇත්තට වෙන්නේ නම් මේවා නිතරම තියෙන දේවල්. අර අපි ඇඟට Taman එක නෙවෙයි බලන නිසා අපිට පේන්නේ නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මේවා ඉන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරයට සාක්ෂි දෙකක් දෙන්න පුළුවන් නම් මොකද්ද? පටන් ගන්න තැනදීලා මේ දක්වාම Tamanගේ සතිය වග වෙන්න පුළුවන් නම් බරපතල කැඩීමකට ලක් වෙන්නේ නැතු දිගටම සතිය පැවතිලා තියෙනවද? ඒ අනු දෙක මූල කර්මස්ථානත් එක්ක සම්බන්ධතාවය කොතෙක් දුරට තියෙනවද කියලා තියෙනවනම් නැත්නම් අපිට මෙහෙම කියතයි සතිය අඛණ්ඩ භාවයක් පේන්න තියෙනවනම් මූල කර්මස්ථානත් එක්ක සම්බන්ධතාවයේ දිගට පේන්න තියෙනවනම් මේක භාවනාවේ දියුණුවක ලකුණක් ඒක නිසා මෙතෙන්ට එනකොට මේ ඇඟින් ඔය වගේ කම්පට චංචල ගතිය එනකොට තමන් මූල කර්මස්ථානයත් එක්ක පවත්වන ඇසුර. නැත්තම් මේ වෙනස්කම් වලට ශරීර වෙනස්කම් වලට වඩා මූල කර්මස්ථානට සාපේක්ෂව උත්තර දෙන්න දන්නවනම් මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මේ දීපේකනක් කැමැතිද තමන් මේ වාඩි වෙලා කොච්චර විතර වෙලා ගියාට පස්සේද මේ ගතිය දැනෙන්නේ? මොකද්ද මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්නේ? මේ දැනුම් මේ කම්පන චන්දරජ කූඹි දුවන වගේ දැනෙනකොට තාම මූල කර්මස්ථානත් එක්ක ඇසුර පවත් ගන්න පුළුවන්ද කියන කාරණා ටික හෙලි කරනවා මම හිතනවා කාටත් උදව් වෙයි කියලා. කැමැතිද ඒ මේ ප්‍රශ්න කරු තමයි කට උත්තරේ උසාවියට දෙන්න. මම දන්නේ නැහැ මොකද ඉඳගෙන මොකද කරන භාවනාව. ඒක තමයි මූල කර්මස්ථානය කියන්නේ. ඔය මම නායකත්වය දෙන්න ගන්න මෙයාට කපනවා. දන්නේ නැත්නම් දන්නේ කිව්වම තේරුම් ගත හැකියි. හරි එතකොට අපි භාවනා වාඩි වෙන්නේ ටික දවසක් ගියාට පස්සේ මෙන්න මේක මැක්සිමයිස් කරන්න. මූල කර්මස්ථාන දෙක වැඩිපුර ඉන්නනේ. එතකොට මේ කියන ශරීරයේ ධර්ම වේදන එනකොට තම තාමත් මූල කර්මස්ථානේ නැත්නම් ආනාපානේ පේන තෙක් මානෙද නැත්නම් මූල කර්මස්ථානේ නැත්තටම නැතිලා ගිහලා. ආනාපානේ තියෙනවා. එතකොට දැන් අපිට පේනවා අපිට තේරෙනවා මේ පැත්තේ මූල කර්මස්ථානේ තියෙනවා මේ පැත්තේ මේ ශරීරයේ නෝරුණු පුරුදු සංනිවේදනමක් එනවා. මේ දෙක සයිඩ් බයි සයිඩ් තියනවාද නැත්නම් සංනිවේදන ලඟ වෙලා ආනාපාන පිටිපස්සෙන් තියනවාද නැත්නම් ආනාපානේ ලඟ වෙලා තියෙදි පිටිපස්සෙන් මේව පේනවා. දැනෙන්නේ සයිඩ් බයි සයිඩ්ද? එහෙම නැත්නම් එකක් හරහාම නිකද? ඒ කියන්නේ මේක දැනනකොට ආනපන දැනෙන්නේ නැහැ. ආනපන දැනනකොට මේක දැනෙන්නේ නැහැ. මේ එහෙමනම් මම කියනවා ඊටදී බොහොම මේ මේක නැවත පරීක්ෂා කරලා බලන්න. නමුත් ඒකේදී මම මේ දීපකට උත්තර දිගේ ඉස්සරහට යනවා. දැන් මේ වේදනාව තේරෙනවානේ කම්පන චංචල ගති, නෝරුණු පුරුදු කුපිතුනා වගේ ගති ඉඳලා ඒ ගති වල ඉඳලා නැවත ආනාපානෙට එනකොට ආනාපානෙ කැළඹිලා ඇවිසිලා දලදම් වෙලාද නැත්නම් අර අතාරින්න වෙලාවේ තිබුණ තන්සෝ ගතිය එහෙම තියෙනවා දානපාන. ඒ කියන්නේ මෙව ආවයි කියලා ආනාපානෙට හෝ සතියට බාධා වෙලා නැහැ. එතකොට අපිට පේන්න පටන් අර ගන්නවා දැන් සංසුන් වෙමින් වැඩමින් පවතින සතිය මෙහෙම තියෙනවා. එතකොට වරික ආනාපානෙ පෙන්නනවා වරික මේ කම්පන චංචල පෙන්නනවා. හැබැයි මේ කම්පන චංචල ආවයි කියලා අර සතිය හෝ ආනාපානෙ කැඩිලා නැහැ. මෙවට ගිහිලා එන එකයි තියෙන්නේ. පුළුවන් ද කවුන්ටබිලිටි එකක් නැත්තම් පෙන්වන්න මෙව වගේ ඉඳලා ආනාපානට එන්නේ මගේ වමනාවටද පහම් වෙන්න කියලා කියන්නේ. මම ටික සැර වැඩි ඇති. ආයෙත් කියන්න මොකද්ද උපනායම් කරන්න හදන්නේ? හරි දැන් මම කියන්නේ දැන් තමන් ආනපාන පිටුනට මේක නෑ මේක දිනුට ආනපානේ නෑ. දැන් මේ කියන කම්පන චංචල ගති කූපි දුවන තිබෙනා වගේ. එතන ඉඳලා නැවත තමන් ආනාපානට යන්නේ තමන් මෙහෙවලද නැත්නම් ඇක්සිඩන්ට් වෙන්නේ. ආනපනට යන ගමන තමන් ගෝමනාවේ යන එකක්ද නැත්නම් ඉබේ එකක්ද? ම්ම් එතකොට මේ ඉබේ එන එක භාවනාවේ දියුණුවන්ට බාධාවක්. සතියට හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක පැකිලෙනවා. මොකද හොඳයි. ඒ හොඳ දේ කවුද දුන්නේ Tamanට? භාවනාවෙන් දුන්නේ එකක්ද, අම්මා දුන්නේ එකක්ද, ඉස්කෝලේ ඉගෙන ගත්ත එකක්ද, උදාහරණ ගත්තද කොහෙන්ද මේක Tamanගේ සිස්ටම් එකට මේ software එක වැටුනේ? Tamanගෙන් තමයි කොහෙන්ද මේක ඇක්වයර් කරගත්තේ? මම දැන් ඉන්නේ කම්පන චංචල වල. මම දැන් ආනාපානට යන්න ඕනේ. මේ කියන එක දැන් ඉන්බිල්ට් නේ. ඉබේම එනවනේ. මේ එන ගතිය උප්පත්තියම ජම්මෙම තිබුණ එකක්ද නැත්නම් මේ භාවනා කරපු නිසා අපේ ලක්ෂණ තමයි. දැන් මං අහන්නේ මනේ මං කියන්නේ මේ කම්පන චංචල තැන ඉඳලා නැවත ආනාපානට හිත යනවා මූල කර්මත්තන්ට හිත යනවා යන එක හම්බෙන් සිද්ධ වෙනවා මේ හම්බෙ වෙන එක හොඳයි මේ හොඳ ගතිය කවදද එක්කොය කරේ මම උපත්තිම තිබුණේ නැත නැත්තම් භාවනා කරපු නිසා ආපේ කරා. ඊයේ සම්පූර්ණ වාක්‍ය මොනේ? තම භාවනා කරපු නිසා ලැබුණු දෙයක්. එතකොට මින් ඉදිරියට තමයි මේ වැරදිච්ච තැනක ඉඳලා භාවනා අරමුණෙන් පිට ගිය තැනක ඉඳලා නැවත අරමුණට එන ගමනක් තියෙනවනේ මෙතන. අහම්බෙන් තමයි හිට වෙන්නේ. මේක පිළිබඳව වැඩියෙන් අවදි වෙන්න ඕන නම් වැඩියෙන් මේක විස්තර හොයන්න ඕන නම් වැඩියෙන් මේක පිළිබඳව ලෑස්තිලා යන්න ඕන නම් මොකද්ද Tamange attitude එක වෙන්න ඕනේ මේක මේ ආපහු එන ගමන gedara para ආපහු එන ගමන මේට වැඩි අවදියෙන් බලන්න නම් මොන වගේ දෙයක් කරනොත් හොඳයි කියලා තීතේ නමුත් මේක අහම්බෙන් වෙන්නේ එකක් නෙවෙයි අපිට හිතලා කරන්න පුළුවන් දෙයක්. මට ඕන විදිහට නෙවෙයි වෙන්නේ. මම මීන් ඇඩ්වාන්ටේජ් එක විතරයි ගන්න. මම දන්නේ මේක හොඳ දෙයක්. හැබැයි මේක සිද්ධ වෙන්නේ සිස්ටම් එකෙන්මයි වෙන්නේ. ඒක නිසා මෙතනයි රහස තියෙන කියලා හිතන්න භාවනා ජීවිතේ රහස තියෙන්නේ මෙතන වැරදිච්ච තැන කියලා හරි තැනට එන්න දන්නවා දැන්. අපි මේක ප්‍රොමෝට් කරන්න ඕනේ. අපි මේක අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් අනුග්‍රහ කිරීම සඳහා මමයි මම මොන වගේ දෙයක් කෙරුවොත් හොඳ මොකද්ද මගේ ඇටිටියුඩ් එක වෙන්න ඕනේ මම කොහොමද මේක ප්‍රොමෝට් කරන්නේ මම කොහොමද මේක මැක්සිමයිස් කරන්නේ දිගට දිගට කරදරෙන්ට කියන එක තමයි කියන්නේ කරදර වැඩි වෙච්ච තරම තමයි අපෝ එන ගමන අල්ලන්න පුළුවන් වෙන්නේ නේ ඇක්සිඩන්ට් වෙන්න ඕනේ වෙච්ච ගමන් ඒ වැරදිච්ච තැන ඉඳලා පිටපොට ගිය තැන ඉඳලා ආපහු තමන් හිටපු අරමුණට එන පාරණේ දැන් අපිට ට්‍රේස් කරන්න හදන්නේ. ඒක නිසා මේ එන්නේ ඒව කරදර නෙවෙයි එක්ස්පෙරිමන්ට් අපිට නැවත නැවත මේක චෙක් කරන්න හම් වෙන chances. ඒ නිසා මේ වේදනා කම්පන චක්කපන චක්චල සද්ද කොහෙන්වත් යන්න දෙන්න හිතට ප්‍රශ්නයක් නැහැ. බලන්න එතන ඉඳලා ආපහු ගෙදර එන ගමන අනිවාර්යෙන් බාහකාන උපයපු ගුණයක්. මේක තමයි බයලජ්‍ය දෙකේ අන්තිම සිව් තත්ත්වය. පැරදි දෙයට බයයි, පැරදි දෙයට ලැජ්ජයි, හරි දෙයට එල්ල ගන්නවා. ඒක නිසා මේ අපිට භාවනා දෙන කරදර එකක්වත් කරදර නෙමෙයි. අපිට ටෙස්ට් කරගන්න අවස්ථාව කොහොමද මෙයා නැවත එතන ඉඳලා ගෙද දෙන්නේ. එතන ඉඳලා නැවත මූල කර්මත්තන්න එන්නේ කොහොමද? මේක හොයන්න දන්නවනම්. නැවත නිවස බල ආපසු එන ගමන. ඒක අහම්බෙන් සිදුවෙන එකක්. මේක බලන්න ගිය ගමන් අපිට යන භාවනා දෙන හැම කරදරයක්ම blessing in disguise. ඒක නිසා ඕනේ තරම් හිත පිට යන්න දෙන්න. මේ මේක නරිති භාවනාවෙන් එකක් නේ. සද්ද වලට පිට පියාවයි, වේදනාවට හිත පිට ගියාවයි, හිතිවිලි වලට හිත පිට ගියාවයි. එතන හොඳට බලන්න නැවත ආපහු ගෙදර එන හැටි. එකක් හැබැයි කරපම්. ගෙදර එනකොට ගෙදර බොහොම සාමකාමී. කිසි කරදරයක් නැහැ. ඒක නිසා බලන්න මේ தත්ත්ව තියෙද්දි මෙච්චර කාම සාමකාමී ക്ഷേම භෝගයක් නිර්මල තනක් නික්ලේශී තනක් තියෙද්දි හිත පැදුරටත් නොකිය පණින හැටි. කෙලෙස් වලට සංකරණය වලට ඊට පස්සේ අපි හිතේම තියෙන භාවනා කරපු නිසා අර වැරදිච්ච තැනදලා ආපහු මෙහෙට එන ගතිය. මේ දෙකෙන් මුද්‍රජානනාංශ කියනවා ගෙදරේන ගමන ප්‍රොමෝට් කරන්න කියලා. යන්නේ ගැන වරී කරන්න එපා. යන්නේක වළක්වන්න කාට ඔක්කත් බෑ. බුදුජානනාංශේ බුදුහාට පස්සේ හිතවිලි ඇවිල්ලා තියෙනවා. බුදුජානනාංශේ හිතවිලි පහළ වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. හිතවිල්ල දැනගත්ත ගමන් අපව යාපව ආරක්ෂක භූමියට, ക്ഷേම භූමියට, නිරවුල්තන්ට එන එක අපි පුළුවන් තරම් ප්‍රොමෝට් කරන්න. එයාට හිතට කියන්න ඕන දැන් ඔබ දන්නවා කරදර තැන. ඔබ දන්නවා නික්ලේශී තැන. ඔබ දන්නවා මේක අපව එන්නේ. මට කරන්න තියෙන්නේ ඒකත් ජයසිරි මංගලක් කියලකට සුබපතනික විතරයි. අන්නේ ඒක පුරුදු වෙච්ච දවසේ මෙතෙක් අපිට ආපු හැම කරදරයක්ම අපිට මේ ටෙස්ට් එක කරන්න මේ පරිශ්‍රණය කරන්න අවස්ථාවක් ගන්න. අපි කරදරවලට කරදර කියන්නේ නැහැ. අපි වන්න කරදරෙන් පිට ගියේ හිත ආපහු ගෙදර එන්නේ කොහොමද කියලා. අන්නේ ඒක දන්නවනම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. විපස්සනාව කියලා. එහෙනම් භාවනාව විනෝදාංශයක් කරගන්නේ ඔතන විතරයි. ඊට පිට යන එක නැතර කරන්න කියන්නේ කවදාකවත් කෙලවරක් දකින්නේ හැමදාම චෝදනා තමයි. හැමදාම පශ්චාත්තාප තමයි. යෝගාවචරය බලන්න පිටපලයන් අපට ඕන තරක ඵලයක්. අපෝ එන ගමන ට්‍රේස් කරනවා. ඒක දැන් ඇවිල්ලා නේ තියෙන දැන් ඒකේ සිද්ධ වෙන එකක් නේ. ඒක නිසා මතක තියාගන්න කවමදාකවත් ඒක හිතලා ගන්න බෑ. ඒක අහම්බෙන්මයි එන්නේ. මොකද එතන සතිය නෑ. සතිය තිබුණොත් අපිට හිතලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ටික කාලයක් භාවනා කරනකොට Taman තුල හැදෙනවා. මේක මේ භාවනාවෙම එන ගතියක්. අන්න ඒක ට්‍රේස් කරන්න දන්නේ නැත්නම් ඒක පික් කරන්න දන්නේ නැත්නම් ඒක වැඩ ගන්න දන්නේ නැත්නම් ඒ යෝගාවචරයට හොඳට සිවුන් දැලිපියක් හම්බෙලා වතුරකට දැලිපියක් හම්බෙලා පාවිච්චි කරන බරෝගේ කපන මේ සිවුන් රෝගන්නේ අඳුනගත්තොත් දැන්වත් මයිලක තියෙනවා මම ඔය විදිහට හිත පිට ගිහින් නැවත එන එක පරීක්ෂා කරන්න ඉඳ ගන්න ඕනේ වෙයි කියලා හිතනවා. භාවනා මධ්‍යස්ථානයකටම යන්න ඕනේ කියලා හිතනවා. මහාන වෙන්න ඕනේ කියලා හිතනවා. රාමඤ්ඤනිකායෙන් පැවිදින්න ඕනේ කියලා හිතනවා. ඔක්කොම පචනේ. මේවා සේරම මානසිකාරය. අපි කොතනකදී හරි මේක පික් කරගත්තොත් වරදින එක උගේ යතියි. මට බුදුහාමුදුරුවෝ වෙන්නේ වැඩිච්ච තැනට අප වෙන පාර ගන්නවා. මට කරන්න දෙන්නේ ඉඳගෙන හරි වේවා, හිටගෙන හරි වේවා, දවල් හෝ වේවා, රැය හෝ වේවා. පිටකයේ හිට නැවත Taman ගෙදිට එන පාර. මේකට සාදු කියන්න. මේක සමාදම් වෙන්න. මේක වර්ධනය කරන්න. ඇටිටියුඩ් එක මෙතන යොමු කරන්න. ඒ සඳහා අපි මේ කද්දේකට කියන්නේ රැඩිකල් තින්කින් තියෙනවා. හිත පිට යනවා කියලා අඬන මිනිහට කවදාවත් තාන්තියක් මේ සාධනෙත් නැහැ පිටත් නැහැ. උඩ ගැන ඕන කච්චිරමක් ගහප ඕන දැනක පරය. මම ඉන්ජු කියනකොට වේදනාවක්. ඉන්ජු කියන්නේ නැතුව මේ අන්න මේක අවබෝධ කරගමු දවස දවසක තමයි තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ මේ දීලා තියෙන පණිවිඩය කාලයටවත් දේශයටවත් ඉරියවටවත් අහු වෙන එකක් නෙවෙයි. අල්ලන එක අල්ලනවා බැරි එක අර කොහොමඩක්වත් බෑ. බැරි එක නා කොච්චර දෝ හිත පිට යනවායි කියලා එක කහනවායි කියලා. ඉතින් ඒවට වෙනකම් කර කර ඉන්නවා මිසක් අර. එතනින් අර රිකවරින් process එක නැවත gedere එන පාරයි මේ බුදුහාමරගේ රහස තියෙන්නේ කියලා දන්නේ නැත්නම් මාර්ගපාක්ෂිකයි. සමානයන කියන්නේ හිත පිට යවන්න කියලා ඔබට පුළුවන් ක්‍රියාවක්. සද්ද වලට පළච්චාවයි, වේදනාවට පළච්චාවයි, හිතිවිලට පළච්චාවයි අර ගිහිලා ආපහු එන ගමන බැලුවොත් බුදුරජාණන්සේ සඳහන් කරනවා ගැඹුරු මහ මොහොතේ උඩම වතුර කුලකට කැළඹිලා අඩියම වතුර පිංගල තිමිංගල ආදී මහා මත්ස්‍යයන්ට කැළඹිලා මැද වතුර කවදාවත් කැළඹෙන්නේ නැහැ කියලා තියෙනවා. එනිසා අපේ හිතේ අම්මා මල දිසගිනි ගත්තත්, යෙටගිනි ගත්තත් අර සාන්ත හිත එහෙමම තියෙනවා. අපි කරදර ගැන කතා කරොත් හිත කරදරේ වෙනවා. කරදර වල ඉඳලා බලන්න මේ සාන්ත ගතිය මගේ අයින් කරන්න ඔය කරදර වලට බෑ. ඒ සාන්ත ගතිය පේනවනේ අපව ගෙදර එනවා ගෙදර සාන්තයි, ආනපන සාන්තයි, ඒ සතිය සාන්තයි. ඒ නිසා අපි කතා කෙරුවොත් කතා කරන්න කෙලෙසයක්. ඒ සම්පූර්ණාචේ සඳහන් කරලා තියෙනවා මේ මනෝවිතක්ක කතා කරපු ගමන් අහන ඉන්න මිනිහත් කෙලෙසෙනවා තමනුත් කෙලෙසෙනවා නිසා මුවින් නොබැලෙන ඉවසගෙන ආපවර සාමකාමීතන්ට එන්න. කතා කරපු ගමන් වෙන්නේ ඕකෙන් කතන්දර ගෙදුලා නව කතා හදලා චිත්‍රපටි හදලා ලෝකයක් කලබල. ඒකට කියනවා ප්‍රපංච කලේතු නැත්නම් ප්‍රපංච කරනවා කිය. අන්න ඒක තමයි අපේ මනසේ ශික්ෂා වෙන්න ඕනේ. කාටවත් කිව්වද කවුරු උත්තර දෙන්නේ? කාටවත් නෑ වල උත්තර දෙන්න. මට හොඳම දේ තමයි දවත ෂේම භූමියට නැවත නිර්බල තැනට නැවත නික්ලේශිතන්ට එන්න හිතම දන්නවා මට තියෙන ඒකට ඒකට සමාදාන වෙන එක. ඒක ඒකජයිසික මංගල කියන උදව් කරන එක විතරයි. ඒක හුදු සම්මාදිච්චිතයි. ඒක මේ භාවනා කරලා ගන්න එකක් නෙවෙයි. භාවනා කරලා අපි ඒක පොඩ්ඩක් එක්ස්පෝස් කරලා බලන එක විතරයි කරන්නේ. ඊට පස්සේ ඒක සමාදම් වුණාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඊට යවෙන් අනිත් ඔක්කොගෙම සෝයක්තව ඕනෙම හිතන බුදුරජාණන්සේ සඳහන් කරනවා ඕනම හිතක ඒකාග්‍රතාවය තියෙනවා. අපි මේ නොදැනුවත්කමටයි මට ඒකාග්‍රතාවය නැතුණා සතිය නැතුණා කියලා කඩන්නේ කැඩයි දඟලන්නේ. හැම හිතකම ඒකාග්‍රතාවය කියන චෛසිකේ තියෙනවා. හැම සිද්ධියකටම සතිය අධිපතිකම් කරනවා. අපිට මේන එක සමාදම් වෙන එක විතරයි. එයා වැඩේ කරනවා. අපි දැන් කරන්නේ සමාදම් වෙනවා වෙනකොට ඉෂාත වෙන කරනවා. අයියෝ සතිය කරනවා. අයියෝ සමාධිය කරනවා කියලා ඒකට මාර්ගපාක්ෂිකයි. අපේ හිත සමාදම් වෙන්නේ අකුසල සමාපත්තිය. කුසල සමාපත්තිය සමාදම් වෙනවා කියලා කියන්නේ වැරදි ඉස්තන ඉඳලා ගෙදර එන පාර සමාදම් වෙන්න දන්නවනම් ඒකට කියනවා කුසල සමාපත්තිය කියලා. ඉතින් මේක හරියට වර්ධිනවා. හිතාගත්තට නැවත හරියට වර්ධිනවා. කමක් නැහැ. නැවත නැවත ඒක හරි පැත්තට ගැනීම සඳහා අපි ළඟ තියෙනවා යම් ශිල්පීය ඥානයක් සාමාන්‍ය බුද්ධියක් ප්‍රයෝග ඥානයක් ඒක තමයි යෝනිසමස්කාරය කියන්නේ ඒ නිසා කහපුතාවයක කහපුතේ කෝපියෝ නලියනවා දඟලනවා ඒ අස්සෙන් බලන්න ආනපාන පේනවා කියලා තේරුණාද කොහොමද කියන්න පුළුවන් තේරුම් ගත්ත කොටස කාටවත් ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ එළවගත්තු ඉන්නේ ඉන්නවනම් හරියට ඒකේ දිවලන ඒවා යොමු කර ඒ ආනාපාන භාවනා කරනවා. ඔය පුළු පුළුවන් තරම් මූල කර්මත්තන්නේ සමාදන් වෙන්නේ. මූල කර්මත්තන්නේ සරණ යන්න. මූල කර්මත්තන්නේ කවදාවත් අපි අමතක කරලා නැහැ. හිතනවාද මේ කහනවයි කියන නිසා හුස්ම නතර වෙනවා කියලා. අපිට පොල් ගන්න තියෙනවා කියලා හුස්ම නතර වෙනවද? බබාන් දෙනවා කියලා හුස්ම නතර වෙනවද? පොයි. මේ හිතනවා හැපෙනවා කියලා පිස්සු ආනපාන කවදාවත් අපි අමතක කරන්නේ නැහැ. ඕන තක්ක මොකක් කරදර තියෙනවා ආනපාන ඉන්න කියලා බබා ෂෝක් එකට ඉන්නවා බොහොම සාන්තව දාන්ත. අපිට වෙලා තියෙනවා අකුසලයේ ගැන කතා කරන්න පුදුම උනන්දුවක් තියෙනවා SMS වලින් නැහැ, පණිවිඩ වලින් නැහැ, ටෙලිෆෝන් කරන්නයි. අර කුසල සමාපත්තිය ජීවිතේ මල් පිළිහින් පත වේහින් පත භාවනා නොකළ අපි කවදද මේ ගැටේ ලියන්නේ භාවනා නොකර අපි කවදද මේ ගැටේ ලියන්නේ manussත් ප්‍රතිලාභයම සැපක් කියලා කොහොමද අපි දන්නේ දැනගන්න එක ක්‍රියාවත් කරලා හිතට කියන්න සුව වෙන්න ආරෙන්නේ කියලා ඊට පස්සේ ඒකට වගේ ආ ඒකත් ජයත්‍රි මංගලම් කියලා ඒකට බණකොට තේරෙන එක භාවනාවෙන් ගන්න දියුණුවක් නෙවෙයි මේක සම්මා දිට්ඨියෙන් ගන්න දියුණුවක් යෝනිසමංස්කාරයෙන් ගන්න දෙන්න දිනුවා ඒක ගන්න તો කොච්චර භාවනා කරා කිවි කාලයයි මම කඳුලයි කොච්චර කරුවත් වැඩන්නේ වැරදි ටික විතරයි චෝදනා කරන්නේ වැරදි ටික ගැන විතරයි කතා කරන්නේ ඒ තාක් අපි පරපාක්ෂ ඒ තාක් අපි කෙලෙස් පුංචිර ගමන්න පුළුවන් හැකියාව ඕනේ කරදරයක් නැතිල හිත සමාධිමත් වෙලා තියෙන බව දන්න ගතිය ප්‍රසිද්ධිය කතා කරන්නේ ඒසට අහගෙන ඉන්න කට්ටියට ඉමුනිටි එකක් එනවා. බුදුරජාණන්සේක රැස් වී දෙන පටන් ගන්නවා. ධර්මයේ තියෙන සජීවීකම තේරෙනවා. මේක තමයි අපි ධර්ම සාකච්ඡාදී මත කරන්නේ. ඊළඟට දර්ශනය අතීත කුසල් මේ භවයේදී මතු කරගත හැකියි. විදර්ශනා දැල්මේ මේ අත්දැකීමේ කිසිදේ කරුණාකර පහදා දෙන්නේ නැහැ. ඒකට සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. මම අතර කළු ලෑලක ලියලම තියාගෙන මට ඒක මතක් වෙන්නේ නැහැ. උත්්‍යම ධෛර්යය වීර්යය නෑ ඉස්ලාම කියන්නේ සහ සාහස්‍යම් සාහසිකකම කියලා එකක් අහලා තියෙනවා. සාහසික සාහසික මිනිවරම කියන මරණයට පස්සේ 18 පොලකට අනින්නේ. අනිවාර්යයෙන් හිත සාහසිකකම නැති කෙනාට නිවන් දකින්න බෑ කියලා තියෙනවා. ගුරුත්වයට කල්පනා කරන මිනිහට බාධාකම් නිවන් ලබන්න බෑ. අපි රැඩිකලි හිතන්න ඕනේ. සාහසයන් උද්‍යමං ක්‍රියා උද්‍යෝගවත් වෙනවනේ. වීර්යය තියෙනවනේ. ප්‍රඥාව තියෙනවනේ. එහෙමනම් පරණ කර්ම hina වෙන්න පටන් ගන්නවා. පරණ කුසල hina වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. එතෙ ඉසాత වෙන චික්කී ලැබිච්ච මනුස්ස ජීවිතය අනිච්ච දුක්ඛ අනත්තං කේසා ලෝමාන අකාදන්ත තචෝ ඒසා ලෝමාන අකාදන්ත සච්චිදෝ අනිච්ච දුක්ඛ මොන මොන කුසලයක් එළියට එන කම්මැලිකම කෝණියම මුස්පේන්තුවක් කාලකන්නිකමක් මිසක් ඉතින් බුදුරජාණන්සේ කවදාකම මේක අතර සංස්කෘත ශ්ලෝකයක් අපි සාහසික වෙන්න ඕන කෙලෙස් අපිට සාහසිකව පහර දෙනවනම් කෙලෙස් වලට වැළැමිටෙන් අනින්න අපි ඉන්නවා ජොලියේ ඔය කොයි කෙලෙසියව අපි ජොලිය වෙනවා අනිත් වගේ සාහසික වෙන්න ඕනේ උද්‍යෝගය තියෙන්න ඕනේ වීරිය තියෙන්න ඕනේ ප්‍රඥාව තියෙන්න ඕනේ ඔගේ කාරණා හයක් කියලා තියෙනවා ෂඩේතේ ධර්ම වත්තන්තේ తත්‍ර දෛව ප්‍රසීදති කියලා. තමන්ගේ දෛවමය එන කුසල ශක්තිය hina වෙන්නේ ඒකට විතරයි. නැත්නම් අපි නිතරම ඉෂාත බඳගෙන ඉතින් කන පින්නම් ගහ ගහ චරිචුරු ගහ යන්න බෑ මේ ගමන. මේ ගමනේ යන්න ඕනේ සාහතික මායයට එන්නේ සාහතික වන ඔබට දෙන්නේ රිටර්න් එකේ එහෙමයි. කරකවලා තාරිනවා. හැබැයි මායя මත් කරවලා අපි නිතරම සතියෙන් ගත කරනවා. ඒ ගත කරනකොට ගත කරන තේිනවා අපේ සතිය ගැටුණයි කියලා අපි කිව්වට ඇත්තටම සතිය කැඩෙන්නේ නැහැ. අපේ සමාධිය කැඩලා කියලා අපි චෝදනා කරාට සමාධිය ඔහොම කඩන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා සතිය සමාධියයි නිතරම තියෙනවා. මම රකින්නවා. දවසේ පැය 24ම ඉන්නවා කියන අදිස්ථානෙන් ඉන්න බලන්න. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ සතිය සමාධිය මේ පරණ කුසල කර්ම වලත් උදව් වෙයි. මේ hina වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මුචජානසික ගුණයක් සඳහන් කරන සුගත කියලා. සුගත කියලා කියන්නේ සතුටින් මේ ගමන ගණන් කරලා තියෙනවා. ඉෂාත බඳගෙන අඳාගෙන චක්චුරු ගාගෙන නෙමෙයි බුදුහාමරට දාය තිප්පත දායකව හිටියෙත් නෑ බුදු වෙන වෙලාවේ සේනාසන තිබුණෙත් නෑ ප්‍රතිපදාවක් තිබුණෙත් නෑ මොකක්වත් නෑ ඒත් hina වේ ගමන් කරලා තියෙන නිසා බුදුචානන්සේ දුව කියලා ආමන්ත්‍රණය කරන්නේ පුතා කියලා ආමන්ත්‍රණය කරන්නේ මේ ප්‍රතිපත්තිය සතුටින් ක්‍රියාත්මක කරන එක නෑ අඳාව ගාගෙන චක්චුරු ගාගෙන දඟලන එකනත් එක මේ ගමන යන්න බෑ ඒ නිසා අතීත පරණ කර්ම පරණකම් කරන ආනිසංස පිපෙන්න hina වෙන්න නම් අපි සම්ප්‍රදාන කුල මැටි තාලයට කල්පනා කරලා බෑ යෝනිසෝමනස කාර්යයෙන් කල්පනා කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑතක සිට පරයන්කේදී අති දක්නා වූ ස්වභාවයක් ගැන වහන්සේ අවවාද දැනගැනීමට කැමැත්තේ. පරයන්ගේ ආරම්භයේදීම වාගේ එන ආනාපානයේ මුල් හුස්ම රැලි කීපයක් දැක දැක සිත නින්දනපත් වෙන ආකාරයටපත් වේ. මද වේලාවකින් නැවත අවදි වෙන තත්වයකටපත් වේ. එවිට අවධානය කෙලින්ම ආනාපානයට යයි. ඒ අවස්ථාවේ සිරුරේ තැම්පත් කර ඇඟිලි වල tingling sensation වැනි ඊතා සියුම් අවස්ථා දැනේ. මනස ඊතා සංසුන් බවක් දැනේ. නැවත ඊතා සුළු කාලයක් තුළ ආනාපාන වඩමින් සිටියේදී පෙනී සිත නොපෙනී යන තත්වයකට ඇතිවි. වචනේ තේරුම් කිරීමට අපහසු තත්වයකි. උදාහරණයක් වශයෙන් කිව්වොත් නිදිමෙත්තක් ගත්තාලේ තත්වයක් ලෙස කිය හැකියි. බෙල්ල කඩාපැටෙන ආසේ විනාශයෙන්ම විස පහත් වේ. එසේ වුවද කිසි අයවකින් ඉදා ගැනීමක් නොවන බව ඉතා පැහැදිලියි. පරයන්ති අවසාන භාගයේදී වරිමර යථාර්ථයට පැමිණෙන විට හිතට අරමුණු වෙනවා දැනේ. එහෙත් ඒවා ඒ අයතුම ඉවත්ව යයි. ඒ අරමුණ ඔස්සේ හිත ගමන් කිරීමක් නැත. අවට පරිසරයේ සිටින් කිසිවක් ගැන හිත ඇදී නොයයි. බොහෝ විට මේ අවස්ථාව පත්තරයට කිසිදු අරමුණක් නැති බවක් දැනේ. අපවිත කරුණාවෙන් මේ අවස්ථාව පහදා දෙන්න දෙවන සරණ. අපි ඉස්සල්ලා අරගත්ත අර භාවනා කර කර ඉන්නකොට අද්දක නොදැනෙනවා කියලා ප්‍රකාශ වෙච්ච එක. එතකොට මේ අද්දක නොදැනෙන වෙලාවේ නොදැන බව දැනගන්න බෑ. ආය දැනුම ආවට පස්සේ තමයි තේරෙන්නේ මෙතෙක් වෙලා තිබිලා නැහැ කියලා. ඒ වගේ භාවනා කරන හිතත් සැඟවි ගැනීමක් කරනවා. එහෙම නැත්නම් හිතේ සංඥා සංඥා කරගන්න බැරි තැනටපත් වෙනවා. වේදනා විඳ ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ බව තේරෙන්නේ නැවත සංඥාව ආවට පස්සේ. ඒ නිසා මේ ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ සංඥා ඇති සංඥා නැති තත්ත්වක යද්දී නැති වෙලාවේ නැති බව දැනගන්න අපේ මනසට බෑ. ඒක දැනගන්නේ ඇති වේලාවට සාපේක්ෂව. නමුත් අපි ලොකු ස්වාමීන් වහන්සේ මේකට මනුස්ස ක්‍රමයක් කියලා දුන්නා. උත්සාහ කළා බලන්න. මගේ හිත නිතර මෙනින්ද කියලා ගන්න එපා. මේක හිත තැඟවි ගන්නවා කියලා ගන්න. ලීන භාවයටපත් වීම. ඉර පායන කොට හඳ නැති වෙනවා. තරු නැති වෙනවා. මෙලක තරු නැති වෙනව නෙමෙයි. තරුණ ප්‍රකාශිත සත්‍ය නැතිනවා. මෙන්න මේකට ලෑස්තිලා යන්න. එතකොට තමයි හුස්මේ එක දිගට හිත යනවා කියන්නේම දන්න තැන සිට නොදන්න තැනකට යamak. ප්‍රකාශ කළ හැකි තත්ත්වෙින්ද ප්‍රකාශ කරන පෙරදැන්ට යamak. කෙලෙස් ඇති තත්ත්වෙින්ද කෙලෙස් නැති තත්ත්වයට යamak. මම ඇඉන්න තත්ත්වෙ ඉඳලා මම නැති තත්ත්වයට යamak. මෙන්න මේක පුළුවන් තරම් සවිස්තරව ඇති තැන ඉඳලා නැත්නම් අනේක පුළුවන් තරම් සවිස්තරව බලනින්න. ඒකට කියනවා කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සනයි කියලා. දැන් තියෙන්නේ සිළු දෙයම ගෙවක් වෙන එක. ඒක නිකන් තනි වචන දාලා නින්ද කියලා දාන්න නැතුව මේක දිහා හොඳ අවදීන් බලන්න හිටියොත් තමයි තේරෙන පටන් අරගන්නේ උඩුසිතේ සිට යටිසිතට බිග්ගයක් කපාන යනවා. ඒතකොට තමයි අර යටිහිත ඒකේ කාල්ජුම් කියන එකන පෙන්නලා දෙන තන යටිහිත වශයෙන් අපි ඔක්කොම එකයි. උඩු හිතේ විතරයි අපේ ඥාන පරිපේකං හරි වැරදි ඔක්කොම තියෙන්නේ. යටිහිත තියෙන හුදු විශ්වගත වෙච්ච මනසක්. යටි හිතට ගියාම මමයට රජ වෙන්නත් බෑ. මමයා රජ වෙන්නේ මගේ පෞද්ගලිකත්වයේ තියෙනකම් විතරයි. ඒ නිසා මමයා බයයි ඒකට යනවා. නමුත් නිවන තියෙන්නේ එතන. ඒ නිසා අපි දන්න තැන කියන පටන් අරගෙන ඒ අරමුණ අවචාවට ලක් කරන නොදෙනියන්න පටන් ගන්නවා. ගෙවෙන්න පටන් ගන්නකොට සතිය ඩබල් ඩෝස් දානවා. දාලා දැනගන්නවා දැන් මේ මොකාටද යන්න හදන්නේ. අන්ධකාර වේගෙනුට ඉර බහිනව හඳ නැගිනවා. ඉර පායනකොට ඉර පේනවා හොඳ නැති වෙලා යනවා. අන්න ඒ වගේ මාරුවක් මිසක්කා. හැම වෙලාවෙම ඉර හදයි දෙකම තියෙනවා. අපිට පේන්නේ නැති වුණාට ඉර හදයි දෙක හැම වෙලාවෙම තියෙනවා. අන්න ඒ වගේ මේ දෙන්නර දෙන්න සාපේක්ෂව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් ඇතිදීට සාපේක්ෂව නැති බව ණය විපස්සනාවෙන් අල්ලන්න පුළුවන්. ආකාර පරිවිතක්යෙන් අල්ලන්න පුළුවන්. අපේ හිත ඒක අයින් කරන්න තමයි තර්ක මනස ලෑස්තිනේ. එතකොට අපි පක්ෂග්‍රාහී වෙනවා. ඒ නිසා අපි දන්න දේ ටිකයි, නොදන්න දේ වැඩි. දන්න දේ හරහා විතරයි මම යන්නේ. නිසා ඒකට සාපේක්ෂව නොදන්න දේට සාතර වෙනවයි කියලා කියන්නේ මේකට ලෑස්තිලා යන්න ඕනේ. යනකොට හැමදාම තමයි මේ උඩුසිතේ සිට යටිසිතට බින්ගයක් කරනවා වගේ යටිහිතට ගිහිල්ලා අපි මෙහෙම කිව්වොත් ඒ සංඥා කරන්න බැරි තැන වේදනා කරන්න බැරි තැන රූප රූප වශයෙන් ප්‍රකාශ වෙන්න තැනට අවදි වෙන්න පුළුවන් කියලා හිතන්න තියලා මේ කියන මේ වසන් ගන්න හදන තැන මං අවදි වෙන්න පුළුවන් කියලා ඒක මනුස්ස හිතකට අල්ලන්න බෑ ඒක අපිට කරන්න වෙන්නේ පේන දේට සාපේක්ෂව නොපෙන දේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් ඇත්ත එහෙම නැත්නම් ප්‍රත්‍යুৎপন্ন ගතියක් වශයෙන් දැනගන්න පුළුවන්. නමුත් මේකේ හොඳටම සියුම් එකන ගියාට පස්සේ නොදන්න වෙලාවෙදී මම දැන් ඉන්නේ නොදන්න තැනක කියලා දැනගැනීමේ හැකියාවක් තියෙන බව තමයි බුදුදහම අපට කියලා දෙන්නේ. ඒකට අවදි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පෙන්නලා තියෙන මේ දෙක වරින් වර පෙන්වන වෙලාවක් නමුත් අවාසනාවකට ඒක නිින්දකට සම කරලා කතා කරලා තියෙන ඇත්තට මේකට අවදියක් කියලා කියන්න ඕනේ මේක තීද්ද වෙන්නේ එක සැරේ නෙවෙයි ක්‍රමිකව ඒ නිසා මේකට ලෑස්තිලා ගියොත් මේකත් වැඩිය බොහෝම গুপ্ত දේවල්, ගුඪ දේවල් රාශියක් අපිට දැන ගන්න පුළුවන්. ඔය ගෙවන් වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත ගැන හොඳ පූර්ණ අවධියකින් ගත කරන්න. ඒ නිසා බුදුදහසේ කියන්නේ Nirodhe දකින්නයි කියලා. ඊට පස්සේ කියනවා Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව හදාගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ සීල සමාධි ප්‍රඥා තේරෙන්නේ Nirodhe දැක්කෝ කෙනාට විතරයි. එයා දන්නා මේක වැඩි කරන්න මොකද කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක මේ පැත්තෙන් අතවදන ගතියක් තියෙන්නේ. මේ පැත්තෙමුත් අපි අත දෙන්න ඕනේ. ලෑස්තිලා යන්න මේ තත්ත්වය. ගෞතමී මාස මේ ප්‍රශ්නේ ඊයේ වැඩසටහන අවසානයේ කියු ගාථා ඥාතියින්ට පිළිගැනීමට පෙර ඒ කියු ගාථා මෙත්තාවට සම්බන්ධව ඔබ වහන්සේ ප්‍රකාශ කළා. නමුත් මේ ගාථාවල තේරුමක් මට වැටහුණේ නැහැ. ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් ඒවා උච්චාරණය කරන්න උත්සාහ කළා. ඒ සාර්ථක කලාවේ නැහැ. එම ගාථා මුද්‍රණය කර ඇති දැනුමින් ලබාගත හැකියි. සිංහල හෝ ඉංග්‍රීසි තේරුම කුමක්ද දැන ගැනීමට හැකියි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මම ඔය සූප දුන්නොත් වැඩි අල්ලන බව දැනගත්තා. ඔය සූප දුන්නොත් බබා ඔච්චරම තමයි කරන්නේ. ආයෙ භාවනා කරන්න ගන්නෑ මෛත්‍රී කර කර ඉන්නේ. ඔක පුදුමාකාර කුඩු මුලක්. ඔය යවුවොත් එහෙම මොකුත් නැහැ. ඉතින් සදා සොත්ති තමයි. ඉතින් සමහරට දෙන්නත් පුළුවන්. අඬපු නිසායි මම ඔය දුන්නේ. මම දන්නවා පැහැදිලිවම ඔක පුදුමාකාර කාන්දා ශක්තියක් තියෙන දෙයක්. ඒ නිසා මං කියන දේ කරන්න උත්සාහ කරන්න ඉන්හිහාට සිංහල තේරුම දෙන්නෙත් නෑ, ලියලා දෙන්නෙත් නෑ. එහෙම නැත්නම් ਉਹ කඩාගෙන යන්න පටන් අරගනි. දැන් හැම තැනම ඉල්ලන්න පටන් අරගනි. ස්වාමීන් වහන්සේ අරේ කරුවා අර මෛත්‍රියක. ඊට පස්සේ ලියයි උත්තර ලියයි. මේ ආනපන සතිය පැත්තක තියයි, සතිය පිටියේ පැත්තක තියයි. ඉතින් බබාලා කැමති රූපෝ රෝගයි. ඒ නිසා කාටවත් කියන්නත් එපා. මට මට ඊයේ කිව්ව එක වැරදි නම් අද හදලා කියන්නත් පුළුවන් දැන් මං ගිහිලා නැහැ නේද? දැන් අද ඒක වැරදි නම් හෙට වරද ගන්නත් මට ඉඩ තියෙන නිසා මං කියන විදිහට පුළුවන් නම් කියන්න බැරි නම් කියන්න. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්ම දේශනාවල සල සම්පත්තියේ වටිනාකම ගැන බොහෝ විට දේශනා කර ඇත. සල සම්පත්තිය මහන්සිය උපදවා ගන්න යුක්තද? නැතහොත් අතීත කුසල වල බලය අනුව පහළ වෙන්නද? එය පාදා දෙන්න දෙවන් සරණ. ඔය කියන සම්බන්ධ කියන opportunity cost uh, the opportunity value කොහොමද කියන්නේ? ආවස්තික වටිනාකම opportunity opportunity තමයි ඒ නිසා හැම වෙලාවෙම ආවස්තික වටිනාකමක් තියෙනවා අපිට මේක නැත්තම් ඒක තියෙනවා ඒ නිසා මේ මිනිස්සු අපි ඔක්කොටම ලැබිලා තියෙන ජනසපත්‍ය සමාන ඒක මනුෂකමත් එක්ක හම්බෙන ෆුල් පැකට් එක කාමයට යෙදුවොත් අය ධර්ම නැති වෙනවා. ධර්මයට යෙදුවොත් කාම නැති වෙනවා. ඒ නිසා මේකට අවදි වුණොත් තේින්න පටන් ගන්නවා ශන සම්පත්තිය තුළ සියලු භව සම්පatti තියෙනවා. සියලු හැකියාවල් තියෙනවා. මේ තණ්හාවේ කොටසක් කඩා ගන්න යන්නේ නැත්නම් ඒ නිසා choiceless awareness evenly suspended attention non reaction unassuming කියලා කියන්නේ මේ ක්ෂණ සම්පත්තියේ gediye pitin මෙන් දරින. ඒක හැම වෙලාවෙම අපිට ලැබිලා තියෙන එන්ඩෝමන්ට් එක නැත්නම් අවාසනාවක්. මේකේ අරක හොඳයි මේක නරකයි අරක හරි මේක හොඳ නෑ කියන්නේ නැතුව ඒකට සම්පූර්ණ එන්න දුන්නොත් ක්ෂණ සම්පත්‍යක් වෙනවා තේරුවොත් ක්ෂණ විපත්‍යක් දුර්ලභා ක්ෂණ සම්පත්‍ති තත්ත විවේකෝ විපත්‍ති කියලා කියනවා ඒ නිසා මෙතෙක් කල් කිව්වේ තෝරන්න කියලා තේරුම්කේ බැරිවෙන්තරව එන දෙයට හේම එන්නවින්ද ඒකට කියතයි ක්ෂණ සම්පත්‍තිය කියලා ඒකට කියතයි චේතනා කරන්නේ නැතුව ෆැබ්‍රිකේට් කරන්නේ නැතුව, කතන්තර ගොතන්නේ නැතුව එන දෙයට ඉඳරින එකයි චන සම්පත්‍ය උපරිම ප්‍රයෝජනය කියලා හිතා ගන්නවා. එතකොට අපි වෙලා මේ දැන් ගිහලා තියෙන පැය භාගයක් විතර වැඩි වෙනවා. ප්‍රශ්න හතරක් තියෙනවා අපි ගැන හිතා ගන්න. ඔව් මොකද මේ වෙනකොටත් අපි පැය දෙකක් කරන් ඉඳලා පැය එකමාරකටයි අපේ ඉවිසුම තිබුණේ. ඉතින් එතකොට අපිට හතරට වාඩි වෙන්න වෙන්න බෑ. ඒ නිසා මම කියන තාපය එකමාර තියෙන විනාඩි 45 45 ගම කියලා. සක්මට විනාඩි 45ක් ගන්නවා. ඒ කියන්නේ 3යි 45 දක්වා නෑ. 4යි කාල දක්වා 4යි කාලේදල 5 දක්වා විනාඩි 45ක් පරියන්කයට යනවා. කොහොමනම් ලියලා තියෙන ප්‍රශ්න හොඳයි. සාකච්ඡාවට වටින දේවල් ඉතින් ඒක නිසා හැම කෙනෙකුටම මේ කරගෙන යන ගැම්ම දිගට කරගෙන යන්න අද ධර්ම සාකච්ඡාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි.